දැන් අපි එන අපි ධර්ම දේශනාවට ආරම්භ කිරීම වශයෙන් සිළු දෙනාම සාදුකාරය පවතුමු. මේ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සංඥාව කෝ භන්තේ පුරිසස්ස අත්තා උදාව් සංඥා අඤ්ඤා අඤ්ඤා අත්තාති කිං කිං පන ත්වං පොට්ඨපාද අත්තානම් පච්චේසි ඕලාරිකෝ අහම්බන්ති අත්තානම් පච්චේමි රූපී චාතුම් මහා භූතිකං කබලින්කාරාරෝ ചാති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසන්වනේ හැම බ්‍රහස්පතින්දම ඉදලා අද වෙලාවට ධර්ම දේශනාවක් විපස්සනා ධර්ම දේශනාවක් සඳහා සත්‍යපතා අපි රැස්වෙමු. අපි ගිය පාර අවසාන වතාවට රැස්වෙන නොවැම්බර් මාසේ 21 වෙනිදා අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දවසේ නතර කරපු තැන ඉඳලා ඒ දේශනා මාලාව ඉදිරියට ගෙනියන්නයි අද පෙබරවාරි 13 වෙනිදා 2014. මේ දේශනා මාලාව සඳහා අපි එකඟ වෙලා තිබුණේ සම්මත කරගෙන තිබුණේ පොට්ටපාද සූත්‍රය. මේ පොට්ටපාද සූත්‍රය ਸਰවචන්නාංශ විසින් දේශිය දීර්ඝ සූත්‍රයක්. ඒ නිසා ඒක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සූත්‍රය දාල වශයෙන් සඳහන් කරනවා ਸਰවචන්නාංශ විසින් දක්වන්න හේච්ච සංඥා ස්කන්ධය පිළිබඳ සුවිශේෂී විස්තර විග්‍රහයක් නෙගේ තියෙනවා. ඒ වෙනකොට සරුවචන් වහන්සේට අමතරව එවකට ඒ කියන්නේ ඒ බුද්ධ ශාසනයේ පහළ වෙන ඉස්සර කාලේ නැත්නම් සම කාලේ අනිකුත් අයතරත් මේ සංඥාව පිළිබඳව බුද්ධිමතුන් අතර සංවාද සාකච්ඡා පැවතිච්ච බව මේ සූත්‍රෙ පෙන්නනවා. ඒ වුණාට ඒ කිසි කෙනෙකුට ඒක නිෂ්ඨාවකට කෙලවරකට නිකමණයකටපත් වෙන්න බැරුව හිටව බවත් සර්වචනාංශිකී ලෝකේ පහළ වීම එවකට තිබිච්ච මේ බුද්ධිවාදවල මල් පිපීමක් විකසිත වීමක් පළගැන්වීමක් බවත් පේන තියෙනවා. ඉතින් අද අපි අවුරුදු 2600කට පස්සේ ඒ කියන්නේ බුද්ධත්ව බුද්ධ බුද්ධත්ව සං මේ සංවත්සරයෙන් 2600කට පස්සේ අද කතා කරත් ඒ පූර්ව බුද්ධ ශාසනයේ තිබුණු සැක තාම ලෝකේ පවතින බවත් බෞද්ධයයි කියා ගන්න අතරය පවා විශාල පටලැවිලි කිසි වෙනසක් නැතුව. අබෞද්ධයන් වගේම පවතින බවත් ඒ පටලැවිල්ලත් බුද්ධ ශාසනය වගේම රැකෙන බවත්. ඒ පටලැවිලි ටිකත් හරියට අතින් අතට අතින් අතට යනවා සර්වඥ දේශනේ වගේම. ඒ නිසා අදටත් මේ සූත්‍රවල අත මේ සංඥා පිළිබඳ ඉදහැරීමේ අදාළතාවයක් තියෙනවා. ඒ අනුව බලනකොට මේ කියන ලෝක දර්ශනය හැම කෙනෙක්ගේම సంతානය තුල තියෙනවා. හැම කෙනා තුළම සර්වජන් වහන්සේ විතින් පිටතර වශයෙන් පෙන්වන්නට කියපු නැත්තම් පෙන්නලා පිරිසුදු කරලා දුන්න දේවල් වල තෑහෙන පටලවිල්ලක් තියෙනවා. සර්වචනාංශේ නැතයි කියපු දේවල් ගොඩාක් බෞද්ධයන් බෞද්ධයි කියලා රඳවගෙනක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවුරුදු 2600 තුළ චර ලොකු වෙනසක් වෙලා නැහැ. නමුත් හොයන කෙනාට හරියට ඒසනිසලාකාවක් කර නැත්නම් නාතඬුවක් අරගෙන අවශ්‍ය දේ හිමීට අහුරගෙන සුද්ධ කරන යනවනම් ප්‍රතිපදාව හරහත් මේ සර්වඥ දේශනාව රස විඳින්න පුළුවන් ඒ විතරක් නෙවෙයි බුද්ධ විඳින්න පුළුවන් ආන්න ඒ පැත්තෙන් අපි මේ දේශනාවක් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ එදා පැවතිච්ච දුර්මත අද අපිට කොච්චර උදව් කරනවද කියලා අපි ළඟ තියෙන දුර්මත නිර්වචනය කරන්න. අපි ළඟ තියෙන දුර්මතන අද අපිට කියා ගන්න බැරුව තියෙනවා. අපිව හරි කියලා හිතාගෙන මිච්ඡා අවිද්‍යාව මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාවක ඉඳගෙන අපිත් බෞද්ධයි කියන අපේ දරුවන්ටත් උගන්වන. නමුත් අපිට තේරෙන්නේ නැහැ මේකේ පටලැවිල්ල. අපිට තේරෙන්නේ නැහැ මේක ප්‍රශ්නයක් වශයෙන් අහන ඇටි අපිට තේරෙන්නේ නැහැ කොච්චර පටලවාගෙන ඉන්නේ කියලා. ඉතින් ඒකට අන්‍ය තීර්ථකයන් සර්වචනාසයෙන් අහන ප්‍රශ්න වලින් ප්‍රශ්න ඊටාම අනුකම්පාවෙන් හුඟක් අඳුන්නොත් පේනවා. ඒ ප්‍රශ්නෙම තමයි අපටත් තියෙන්නේ. කිසිසේත්ම වෙනසක් නැහැ. එතකොට බලනකොට බුදුහාමරෝ යම්සේ නිර්වෘල්භාවයක් sannivedanaya කරනවාද අනිත්‍යකන් හා සමානව අවුල්භාවයක් sannivedanaya කරනවා. අපිට වෙලා තියෙන අපේ අවුල්භාවය sannivedanaya කරගන්න බැරි කම. ඒ නිසා අපි ඒක එක්ක වසංගරව එහෙම නැත්නම් කවුරු හරි ඉදිරිපත් කරනකොට අපිට වාසි ලබන්න පුළුවන්. හැබැයි යටහත් පහත් අවංකව අනිත්‍යත්‍රිකෝ කියලා අහක දාන්න නැතුව අහුම්කන් දුන්නොත් තේරෙනවා මේ මිනිස්සුන්ට අඩුගානේ ප්‍රශ්නේ අහන්න පුළුවන්කම තියෙන බුදුහාමුදුරන් කායෙන් අපිට ප්‍රශ්නේ අහන්නවත් තේරෙන්නේ ඒ තරමටම අපි මේක ඇත්තයි කියලා බදාගෙන ඉන්න නිසා අනේ යතින් බannකොට මේ සංඥා කියන එක බොහෝමත්ම ප්‍රශ්න කර චෛතසිකයක් අපිට මේ වගේ දේශනාකෙන් සුද්ධ කරන්න පුළුවන් එකක් නෙවෙයි නමුත් මේව කතා කර කර ඉන්නකොට බණ අහනකොට අහනකොට ඒ දිට්ඨිචු කමේ සිද්ධ වෙයි මේ ආද පළොදු අයින් වෙන සංඥාව කියන එක ඍජු සරල තත්ත්ව කරපත් කර ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි නැවත නැවතත් මෙවැනි මාතෘකා ඉදිරිපත් කරගෙන දේශනා මාර්ගයෙන්, සකච්ඡා මාර්ගයෙන්, සෝන මාර්ගයෙන් අපි ධර්මයට සම්බන්ධ වෙන්න හදනවා. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය පිළිබඳ අපි මෙතෙක් ගෙවන් කළ මාර්ගය කෙටි මතක් කිරීමක් කළොත් සර්වචනාංශී සවැත්තුන ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ කියන්නේ පස්චිම බුද්ධ ශාසනික කාලෙක සූර්ය හඳ පෙරවගෙන පින්නපාති පිටත් වෙනවා. වෙලාව බලනකොට කල් බිලා වැඩි. ඒ නිසා ඒ ළඟ තිබුණු පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආරාමයට යනවා. යනකොට පොට්ටපාද පරිබ්‍රාජකයා විශාල වශයෙන් කෑගාමින් හිටිය තමන්ගේ ගෝල බාලයෝ තැම්පත් කරගන්නවා. අනේ සර්වඥාන්සි වන්නවා. සර්වඥාන්සි කෑකොසක් ගන්නවට කැමති නැහැ. නිස්සද්ද වෙලා, නිස්සද්ද වෙලා නැත්තම් අපිට මේ උත්තමයේකේ ආගමනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා තමන්ගේ ගෝල බාලයෝ සංසිඳනවා. ඉසර්වචනන්සට ආශ්‍රයෙන් පනවනවා. සර්වචනන්ස වැඩි කියලා පස්සේ පොට්ටපාදෙන් අහනවා මොකද්ද පොට්ටපාද මං එනකොට කර කර හිටපු කතාව මං පැමිණීම නිසා උඹලගේ කුමන කතාවකට අතුරු කතාවකට බාධා වුණාද කියලා. ඒතර පොට්ටපාද කියනවා සාංශ ඒ තිරසං කතාවට විචාරයි. ඒක අපිට ඕන වෙලාවක අහගන්න පුළුවන්. මට අබහන්ති වැඩපු වෙලාවේ මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි කියලා. ඒතකොට කියන හොඳයි වෙලාව ගන්නයි කියලා. ඒකට හරියට පොට්ටපාද සර්වචනසි කියලා ගෙන්නගත්ත කෙනෙක් වගේ හරියට ආපු වෙලාවේ වැඩක් ගන්නවා. මේක තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඊට පස්සේ වොට්ටපාල් කියනවා ස්වාමීන් වහන්සේ ළඟදී අපි ශ්‍රමණ බ්‍රාහ්මණ කුතුහල ශාලාව එකතු වුණා. ඒකදල එදා මාත්‍රකාවුනේ අභිසඤ්ඤා නිරෝධී කියන වචනය. ඉතින් එක එකනා එක එකනා මත ඉදිරිපත් කරා. මාත් සාකච්ඡාවට සම්බන්ධ වුණා. ස්වාමීන් වහන්සේ සමහර කට්ටිය කියනවා මේ සංඥාව අහේතු අප්‍රත්‍ය පහළ වෙනවා. සංඥා පහළ වෙච්චහම එයා සංඥාව තියෙන බව දන්නව නැත්නම් දන්නේ නැහැ. ඒ නිසා සංඥාව කිසියම් ආසන්න කාරණාවක් නැතුව ඔහෙ පහළ වෙනවා. ඔහෙ නිරුද්ධ වෙනවා කියන එකයි එක්කෙනෙක්ගේ මතය. අනිත් එක්කන කතා කරලා කියනවා සංඥාව කියන්නේ ආත්මයයි. සංඥාව ඇතික ඇතිකනට යාට දැනෙනවා යාට ආත්මයක් තියෙනවා. සංඥාව නැතිනට යාට ආත්මයක් නැහැ. ඒ නිසා සංඥාවයි ආත්මය දෙකම එකයි. තව එක්කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේ බලවත් ශ්‍රමණ පුරාකන මේ ලෝකේ ඉන්නවා. හරි ඉද්දි බල සහිතයි. ඊයත් ඔය එක එක කනට එක කන සංඥාව බස්සනවා. බස්සපුවාම යා ඒ සංඥාව ඇති කර ගන්නවා. එයාගේ ඉද්දි බලයෙන් සංඥාව අයින් කරනවා. එතකොට යා සංඥා නැති කෙනෙක් බාටපත් වෙනවා. මේ අපි වශී කරනවා කියලා කියන්නේ. අපි මේ යක්ක බන්ධනවායි කියලා කියන්නේ. ඒ වගේ මේ මුළු ලෝකෙම නටවන්නේ බලවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. හොඳට බණ භාවනා කරපු ඒගොල්ලෝ තමයි. තුන්වෙනි කට්ටිය හතරවෙනි කට්ටිය කියනෝ නෑ බලවත් දිව්‍යම් බ්‍රහ්මයන් ඉන්නවා. ඒ දිව්‍ය බ්‍රහ්ම එක එක්කනට සංඥා ගෙනත් දානවා. ඒලා දැම්මට පස්සේ ඒක සංඤ්ඤ වෙනවා. සංඤ්ඤ වයින් කරපාවය විසඤ්ඤ වෙනවා. ඒ නිසා මේක සම්නිකර දෙයියගේ වැඩක් කියලා. මේ සර්වචනාංශලි කරපස්සේ ඒ පුට්ටපාද කියනවා ස්වාමීන් වහන්සේ වල පැත්ත කරලා මේක අහගෙන ඉන්නකොට මට ඔබ වහන්සේ මතක් වුණා. අනේ ඔබ වහන්සේ හිටියානම් මේකට කෙලවරක් කරනවානේ. අපි මේ අතර වැදගත් මාතෘකාවට ඇවිල්ලා අවංකව මත ප්‍රකාශ කරාට කිසි කෙනෙකුට ඒතරක් පේන්නේ නැහැ. මෙතන ඉඳගෙන මත ප්‍රකාශ කිරීමයි කරන්නේ මම ඔබ වහන්සේ ජීවත් වුණා සාංශ මට පිළිච්ච කළවල ඉඳද්දී අද මට ඔබ වහන්සේ හම්බුණා අපිට අනුකම්පා කරලා මේ අපි සංඥා නිරෝධය කියන්නේ කියලා දෙන්නේ කියලා. එතකොට සර්වඥාන්ත කියනවා පොට්ටපාද යම් කිසි කෙනෙක් කියනවා නම් අ හේතු අප්‍රත්‍යයෙන් මේ සංඥා පහළ වෙන්නේ කියලා එයා හොදලාවත් ගොඩව ගන්න බැරි භයානක දෘෂ්ටියක් ඇති කෙනෙක්. ඒක තමයි නරකම දිට්ඨිය. හේතුවක් ප්‍රත්‍ය නෙවෙයි ප්‍රඥාව ඒකාන්තයෙන්ම පහළ වෙන්නේ සප්පච්චේ සප්ප්‍රත්‍යයෙන් කියන්නේ. ප්‍රත්‍ය හේතු සහිතව පහළ වෙන නිසා ආර්ය මුලින්ම පලිගේ කපාගත්තා වෙනවා බෙල්ල කපාගත්තා වෙනවා. එවැනි කෙනෙක් බුදු කෙනෙකුටවත් ගොඩ ගන්න බෑ. යම් කිසි කෙනෙක් හිතනවා නම් ඉබේ සංඥාව පහනවයි ඉබේ සංඥාව යනවයි කියලා කිසියම් ආචාර ධර්මයකට කිසියම් ගුරුකුල પરම්පරාවකට කිසිම ක්‍රමයකට අරක් කරන්නත් බෑ වැඩක් කරන්නත් බෑ. සංඥාව ඒකාන්තයෙන් හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන්නේ සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුච්ඡන්ති කියලා පුදුසෙන් සඳහන් කරන ශික්ෂාවයි සංඥාවට උදා වෙන්නේ හික්මීමයි එහෙම නැත්නම් දමනයයි එහෙම නැත්නම් පාලනය කර ගැනීමයි ශික්ෂාව තමයි සංඥාට හේතු වෙන්නේ කියලා. සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති කියලා සර්වඥයන් සඳහන් කරලා තියෙන නිසා යම් කිසි කෙනෙක් තමයි ඉක්මෙන්න කැමති නම් අද මොන තරම් කැත මොනතරම් නාස්තික සංඥාවක හිටියත් එයා හදන්න පුළුවන් බුදු කරවට පුළුවන්. හැබැයි ඉබේ සංඥාව පහල වෙනවා ඉබේ සංඥාව දුරු වෙනවා කියන මනුස්සයා හික්මන්ට නම් බෑ. මේ සංඥාව ආත්මයයි කියවට ප්‍රශ්නකුත් නැහැ. දියන්නාසලුවට දැම්මයි කියව ප්‍රශ්නකුත් නැහැ. බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණ දැම්මයි කියව ප්‍රශ්නකුත් නැහැ. යක්ක හික්මවන්න පුළුවන්. ශික්ෂාවට කැමති නම් කියලා සර්වඥාන්සේ මේ සූත්‍රයේ විශේෂයෙන්ම දීඝනිකායේ පළවෙනි සූත්‍ර 10 සීලය පිළිබඳ දීර්ඝ විස්තරයක් දෙනවා. මොකක්ද ශික්ෂාව කියන්නේ කියලා. ඉතින් අපි දාලා වශයෙන් හිතාගනිමු පීඩු කිරීමක් වශයෙන් ගියේකට දෙන පංචිල් කියලා. පංචිල් තමයි පණ වාගේ රකින්නවා නම් ඒ මනුස්සයාට සම්පූර්ණ නිවනට දොර ඇරලා තියෙනවා. ඒකවත් නැත්නම් ඉතින් මේ මනුස්සයා කොච්චර නැටුවත් එයාට තේරුම් ගන්න වෙනවා මට අඩු ගානේ ශික්ෂා කරප වෙන්නවත් බෑ හික්මෙන්නවත් බෑ කියලා. ඉතින් එහෙම කෙනාට අර සූතමේ ඥානයේ වැඩි, චින්තාමේ ඥානයේ වැඩි ප්‍රත්‍යක්ෂීදී කර වෙනවා, අන්තභාග වෙනවා, දුර්වලක බාටපත් වෙනවා. ඒ නිසා බුදු විස්තරයක් ඒ තීකනිකාය මුල් සූත්‍ර 10 මං චාර්ජ පොතර කියන්නේ සීලඛණ්ඩේ කියන. සීලය තමයි තියෙන පුදුම විස්තරයක් එකේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරනවා අපි සීලේ මාර්ගයෙන් මේ කාම ගුණයන් අතහැරලා ඊට පස්සේ චිත්ත භාවනාවක් කරනවා චිත්ත භාවනාවක් කරනවා කියලා කියන්නේ රූප කර්මස්ථානක හිත පවත්නවා ආනපානිය හරි පිම්බි මැකිලිම හරි එහෙම නැත්නම් වෙන කසින භාවනාවක් හරි එහෙම නැත්නම් ධාත්මනේ හරි එදින්දා වැඩවල සත්‍ය ප්‍රවැත්මින් හරි ඒ චිත්ත භාවනාවක් කරලා ඒත් එක්කම අර සීලය පිටික්‍රම කෙලෙස් නැති කරන ඡණ්ඩ පරුස කෙලෙස් අයින් කරන සීලය රකපු කෙනාට බුදුරජාණන්සේ ආහාරය පමණ දැන ගැනීම ඉන්ද්‍රිය සංවරය භෝජන මත්ඤ්‍යතාවයේ මේ වගේ දේවල් සීලත් එක්ක සම්බන්ධ කරලා සමාධි ශික්ෂාව පෙන්ලා දෙනවා. සමාධි ශික්ෂාවේදී පෙන්නනවා මේ කාමයට කාම සංඥාවත් දෙක අයින් කරන්න පුළුවන් කියලා. කාම කියන්නේ කාම ගුණ නැත්නම් කාමය කියලා කියන්නේ මේ ස්ත්‍රී පුරුෂයන් හරකුම් බලන් රත්තරන් මිනිමුතු මුතු මණික් එහෙම නැත්නම් මේ භවභෝග සම්පatti. අපිට ඒක අයින් කළා තමයි මේ වගේ තැනකට ඉන්නේ. ඒකට අපි කියනවා කාමයේ අබිනිෂ්ක්‍මණය කිරීම කියලා. කාමයේ අබිනිෂ්ක්‍මණය කරාට මෙතෙන් ආවට පස්සේ හිතට කාම ඡන්ද එනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. දැන් සංඥාට පොඩ්ඩක් අත තියලා තියෙන්නේ. මෙන්න මේ කාම සංඥාවෙන් අයින් වීම තමයි නිවර්ත ප්‍රහාණය කරනවා කියලා කියන්නේ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ කාම සංඥාව අයින් කරන්න බෑ ප්‍රතිපදාවක් නැතුව. වීතිකම් කෙරෙහි කරන සීල ශික්ෂා වගේ මෙතන සමාධි ශික්ෂා අවශ්‍යයි. ඉතින් ඒකටම නාලා කියලා සුදු වෙනුම් ඇඳගෙන සුදු ඇඳුම් ඇඳගත් කට්ටියක් ළඟ ඉඳලා සීලයක සමාදන් වෙලා අපි ආස්වාද ප්‍රසආසයේ හිත බඳිනවා. මෙන්දලා යම් වෙලාවක ඒ රූපයේ හිත හිටියනම් ඒ මාර්ගෙන් අපිට කාම සංඥා දුරු කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනම වෙලාවක ආස්වාද ප්‍රසආසයට සංඥාව පොවලා විතක්කේ හරහා ਵਿਚාරේ හරහා ආස්වාද ප්‍රසආසයේ සියලුම අංග ප්‍රත්‍යංග ලකුණු ව්‍යංජනන ව්‍යංජන ස්වභාව ලක්ෂණ දකින්න දකින්න කාම සංඥාව දුර වෙනවා. එනිසා කාම සංඥාව දුරු කරන්න නම් රූපේ පිළිබඳව නිමිති ගැනීම අරමුණු කිරීම සංඥා ඇති කිරීම බහුලීගත කරනවා. කරන්න කරන්න කරන්න කරන්න ආනාපානයේ විස්තර හොයන්න හොයන්න කාමච්ඡන්දේ දුරු වෙනවා. කාමච්ඡන්ද කියන්නේ විවිධ අරමුණු ඇතේ ඇවිද යන එක. විවිධ අරමුණු વિશે හිත විසිරී යන එකට කියනවා කාමච්ඡන්දේ කියලා. මූල කර්මස්ථානයේ විස්තර හැවීම වැඩි කරන්න වැඩි කරන්න ඒක හඳුනා ගන්න ගන්න මේ මුල මේ මැද මේ අග මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියලා හඳුනා ගන්න ගන්න කාම සංඥා දුරු වෙනවා. ඊට පස්සේ මේ රූපය පිළිබඳව විස්තර හොයන්න හොයන්න රූපය මේට මේට ගෙවන් වෙන්න පටන් ගන්නවා රූපේ නෙවෙයි ගෙවෙන්නේ සංඥාව. හුද්දටම ආස්වාසය වෙන් කළ හඳුනා ගන්න ගත්ත දිදුලන සංඥා බලාන ඉන්නකොට ඉන්නකොට පේන විපරිණාමයටපත් වෙනවා. මේ ප්‍රසවාසයේමයි කියලා වෙන්කොට හඳුනා ගැනීම සඳහා තියෙන සංඥා ඒක සරුවචනාංශයේ ආකාර, නිමිටි, උද්දේශ, ලිංග කියලා හතරකට බෙදෙනවා. ආනාපානී ආස්වාසේ ආකාරය ආස්වාසේ ලිංගය ආස්වාසේ නිමිත්ත ආස්වාසේ ಉದ್ದೇಶි ආකාරය කියලා කියන්නේ ඒක ඊකට පටන් ගන්න ශීක්‍රින් ඉවර වෙන එකක්ද ශීක්‍රව පටන් ගන්න හිමීට ඉවර වෙන එකක්ද කියලා ආකාර පේනවා. ඒකට ලිංගයක් තියෙනවා ලකුණක් තියෙනවා ආස්වාසයට ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න ආස්වාසයේ සීතලන ප්‍රස්වාසයේ උණුසුමයි. නැත්නම් ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ කොටයි කියලා ලකුණු. ඊට නිමිත්තක් කරගන්නවා මේක නාසිකාග්‍රේ මගේ හැපෙන්නේ. මේක උදරේ පිම්බීමේ හැකිලිම හැපෙන්නේ. මගේ පපුවේ හැපෙන්නේ. කියලා ඒක නිමිත්ත තමයි ජීවත් වෙන මොහොතේ වර්තමාන සම්බන්ධයට නිමිත්ත. ඒකට ಉದ್ದೇಶයක් තියෙනවා. ඒකට ආශාසය කියලා නම කියනවා. ඉතින් ප්‍රසාසනට ඒකට වෙනම ආකාරයක් තියෙනවා. වෙනම ලිංගයක් තියෙනවා. වෙනම නිමිත්තක් තියෙනවා. වෙනම ಉದ್ದೇಶයක් තියෙනවා. මෙන්න මේක අල්ලගත්ත ගමන් සවිස්තරව ආශාසය බල ප්‍රසාසය බලපුවාම මේක සංසිඳන වඩා ගන්නවා. මේ සංසිඳීම නිසා මෙතන වෙන්නේ සංඥාවේ සංසිඳීමක්. බුදු සංඥාටමනේ ටෝච් එක ගහලා බලන්නේ. බලනකොට වෙනවා සංසිඳ. සංසිඳනකොට අපේ හිත අර දෙවෙනි අදහස ධර්ම මිනිහා වගේ හිතන මේ සංඥාමය ආත්මය කියන්නේ සංඥාව නැති වෙගෙන යනකොට හුස්ම නැති වුණා වගේ කියලා අපිට තේරෙනවා. ඉතින් ඕන කෙනෙක් කියන්නේ හුස්ම දැන් නැති වුණා, නුපෙනී ගියා, මිනී කරගන්න බැරි වුණා කියලා. මොකද අඳුනා ගන්න ලකුණු නැති වෙනකොට ඒ දේ නැති වුණා කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. ඉතින් ඒක හොඳට පේනවා ආශ්‍රව ප්‍රසාරති කියනකොට ආශ්‍රව ප්‍රසාරය නැති වෙනවා. මැරෙන්නේ ආශ්‍රව නැති වෙන නැරෙන්න බෑ ඔක්සිජන් නැති වෙන නිසා මැරෙන්නේ වෙන්නේ සංඥාව නැති වෙන එක. ඊට පස්සේ ඒ කෙනාට ඒ ඒ හොල්මන් ඇසේ විවිධාකාර භූත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පේන්න පටන් ගන්නවා. පිටින් සංඥාවක් නැතිකොට හිත සංඥා හදාගෙන බලනවා. ඒකට කියනවා රූප නෙවෙයි රූප සංඥා කියලා. නිසා කාමයට කාම සංඥාවත් රූපයට රූප සංඥාවක් අයින් කරගුවාට පස්සේ විශාල ගැඹුරකට යන්න පුළුවන්. ඒක අරූප ධ්‍යාන හරහායි සමත භාවනා විස්තර කරන්නේ. විපස්සනා හොඳටම දැනගන්න පුළුවන්. මෙන්න මේක නිසින්ින්දේ මණ්ඩි තැම්පත් වෙන්න ඇරියොත් මේක නිසින්ින්දේ හීතල වෙන්න ඇරියොත් ඔය අනම්මනම් ඔලුවට දාගන්න නැතුව එන්නේ එන්නේ එන්නේ තමයි ඒ තාමත්ම සියුම් සංඥාවේ යන්න පුළුවන්. අල්ලන්න පුළුවන් අන්තිම දැල්ලට අල්ලනවා හරියට කියනවා නම් නිින්ද යනකම්ම සතිය පවත්නවා කොතෙන්ද යනකම් මට නිින්ද අල්ලන්න පුළුවන්ද කියලා ඒකට කියනවා බුදුහාමුදුරුවෝ සංඥාග්ගේ කියලා සංඥා යන්න පුළුවන් අග කෙලවරට යනවා ඒක ඉතින් එහා පැත්තේ මැරෙන්නේ නැහැ මුකුත් වෙන්නේ නැහැ මොකද සංඥාවට අහු වෙන්නේ නැත්තනක් වෙනවා ඉන් එහාට මනුස්සයට භාවනාත්‍ය මොකක්වත් කරගන්න බෑ මොකද හිත හැංගී ගන්න. දීන භාවයටපත් වෙනවා. ඉතින් දන්නේ නැති කෙනා නිින්ද ගියයි කියලා හිතනවා. නමුත් සංඥා කෙරේ ගියාට පස්සේ සංඥා නිරෝධයක් සංඥා ක්ෂේවීමක් සංඥා වැයවීමක් දැක්කට පස්සේ යකදාකවත් දුකක් නැති ඝර්ෂණයක් නැති ගැටුමක් නැති තැනකට හිත යනවා. ඉතින් එතකොට යාර බෙන්නේ පණ ගියාවා. මලා වගේ. මොකද සංඥාව ආත්මය කරගෙනයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා දෙවෙනි මතය පොට්ටපාදිටපත් කරන ස්වාමීන් කෙනෙක් කියනවා සංඥාව කියන්නේ ආත්මය කියලා සංඥාව තියෙනකොට ආත්මය දැනෙනවා සංඥා නැතිකොට ආත්මය නැති වෙනවා කියලා අපි බය වෙනවා. ඔව් ਸਰවචන්සේ සංඥාකේ දක්වම කියලා දෙනවා කරන හැටි. ඔක තමයි බුදුහාමරගේ ප්‍රතිපදාව කියන්නේ. ආන්න එහෙම සංඥාකේ විතර කරාට පස්සේ ආයශ්‍රය පුට බාධානවා අවසරයි ස්වාමීන් වහන්සේ සංඥානුකෝවන්තේ පුරුෂස්ස අත්තා උදාහු අඤ්ඤා සංඥා අඤ්ඤා අත්තා. සායතෝ ඒ කියන සංඥාගේ කියන ඒ පදනම ඉඳගෙන අහනවා ස්වාමීන් වහන්සේ මිනිස්සෙකුට සංඥාව දාත්මය කියලා කියන්නේ ආත්මය සංඥාව එකද නැත්නම් ආත්ම එකක් සංඥාව එකක්ද කියලා. අර ඉස්සර බුදුජානනාංශයේ පැහැදිලිවම අර මත හතර ප්‍රතික්ෂේප කරාට උට්ටපාදකේ තියෙන මේ ආත්මේ සංඥා වශයෙන් හඳුනා ගන්න ගතිය නැවත පිරිසිදු කරගන්න යන්නේ. පේන්නේ කරදර කරනවා. පේන්නේ එකම දේ නැවත අහනවා එක. නමුත් මේ ප්‍රශ්නේ නැති කෙනෙක් ලෝකේ නැහැ. කවුරක්වත් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. බුදු කෙනෙක් දැකලා අහන්න ඕන ප්‍රශ්න මේකයි කියලා දන්නෙත් නැහැ. ඒ පොට්ටපාද අන්‍ය තීර්ථකෙක් වුණාට එයා අහනවා සංඥානුකෝබන්තේ පුරුෂස්ස අත්තා උදාව් සංඥා අඤ්ඤා සංඥා අඤ්ඤා අත්තාති. මේ තමයි අද දවසේ අපි ඉතිරිච්චාගත්ත වාක්‍ය නැත්නම් මේ පොට්ටපාද සූත්‍රයේ අද අපි දවසේ ධර්මදේශනාට ඉදිරිපත් කරන්න හදන්නේ. එතකොට බුදුදහම ආංශය විස්තර කරලා කිව්වන්ස කිසියෙත්ම බණින්නේ නැහැ. ඔබ මේ ආත්මවාදී මිනිස්සු මයි ළඟට ඉන්න බා කතා කරන බල මිත්‍යා දෘෂ්ටිකෝ එහෙම කතා කරන්නේ. පොට්ටපාද පොට්ටපාදනේ කතා කරලා අහනවා පොට්ටපාද කිම්පනතුම් පොට්ටපාද අත්තානම් පච්චේසි. පොට්ටපාද මේ સંદર્ભේලා ඔබ ආත්මය කියන්නේ මොකටද කියලා. ඔබ ආත්මය කියලා කියන්නේ මොකටද? ඉතින් ඒකට අනුව තමයි උත්තර දෙන්න ඕනේ. බුදුසයන් වහන්සේ ආත්මය කියන එක නිර්වචනය කරන්න ගිය ගමන් පොට්ටපාදගේ මෝඩකම සමාදම් වුණා වෙනවා. ආත්මයක් ඇති කෙනෙක් බවටපත් වෙනවා වචනාසේ. ආත්ම දෘෂ්ටි පිළිගත්තා වෙනවා. නමුත් පොට්ටපාද ප්‍රතික්ෂේප කරන්න බෑ. මාංශය අවංකව තමන්ගේ විදෙට්ට ආපු සර්වචනාංශයෙන් ඇතුලෙන් එන ප්‍රශ්නයක් අහන්නේ. ඒ නිසා කියනකොට වාද උඹ ආත්මයයි කියලා මොකද්ද අහඟින්නේ? මොකද්ද වටහාගෙන තියෙන්නේ? මොකද්ද උඹ පිළිගන්නේ කියලා. එතකොට පොට්ටපාද කියනවා ඕලාරිකෝ ආම්බන්ති අත්තම් අත්තාන පච්චේසි. පච්චාමි. සාංශමේ ඕලාරික ආත්මයයි මම මේ ඕලාරික දෙයයි ආත්මය කියලා ගන්නෙ රූපී. මම ආත්මය කියලා ගන්න මේ රූපස්කන්ධය. එහෙම නැත්නම් මේ භෞතික විද්‍යාඥයා ගන්න රූප ධර්ම ටික. භෞතික දේ. ඒ වගේම චාතුම් මහ මහා භූතිකම්මේ පටවිය ආපෝ තේජෝ වලින් හදිච්ච මේ හතර මහා පුතන්ති රූපේ කබලින්කාරාහාර භක්කෝ මේ කපල කන දේවල් කන ශරීරේ ජීවිතන හැම කෙනාම කැමී ජීවත් වෙන්නේ කැමැතු ජීවත් වෙන්න බෑ ඒ නිසා ජීවිතයයි පොට්ටපාද ඕලාරික ආත්මය හඳුනගන්නේ රූපී චාතුම් මහා භූතිකෝ කබලින්කාරාහාර භක්කෝ මෙන්න මේකට මම ආත්මය කියලා කියනවා දැන් බුදුරජාණන් වහන්සේට සාකච්ඡා ඉදිරියට ගෙනියන්න පුළුවන් මොකද පොට්ටපාදී හරස් ප්‍රශ්න අහන්න නැතුව කවදාකවත් බුදුරජාණන් වහන්සේ හිතන මේ මාංශ ආත්මය කියලා කියන්නේ මේකටයි කියලා ඒ බුදුරජාණන්ගේ හිතවිල්ලම වැරදි සරුවඥ නැහැ. එමුත් අර මාංශගේ ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ සහනවා. ඔය සංඥාව කියනක නම් මම උඹට කියලා දුන්නා නේද සංඥාවේ අග්‍රයට යනකම්. දැන් උඹ අහනවා සංඥාවයි ආත්මයි එකද කියලා. උඹ මොන මොකක් ආත්මය හිතලා හිතාගෙනද කියන්නේ කියලා. ඉතින් එතකොට මේ රූපී ආත්ම භාවය පේනවා. ඉතින් අද ඉන්නේ භෞතික විද්‍යාඥයෝ එහෙම නැත්නම් භෞතික වාදීන් රූපය ආත්මය කරගෙන ජීවත් වෙන්නේ අද ඉන්න හැම බෞද්ධයෙක්ම එහෙමයි. ඒ නිසා අපි ජීවිතේ පුරාට රූප එකතු කරන්නේ. ඉඩම්, යාන වාහන, කොට්ට මෙට්ට, ෆ්‍රිජ්. ඔක්කොම එකතු කරලා හිතන පොහසත් කියලා. ඒක ලියලා යම් තැනක ප්‍රියෝපදන රූප තියෙනවනම් එතෙන්ට ඕනේ දුරක් ගවාගෙන යනවා. මොකද මේ රූපය මට ආත්මයක් වගේ වෙන්නේ. ඒ නිසා කාටවත් පොට්ට පාදර බහින්න බෑ. මොකද අපේ විද්‍යාසපාලනච්චෝ දෙන්න හදන්නෙම අපිට ඔය උඹටම කියලා ඊටමක් අපි හොයලා දෙනවා උඹටම කියලා ගයක් හදලා දෙනවා ඔළුව කියලා වාහනයක් හදලා දෙනවා උඹ මට ඡන්ද දීපන් ඉතින් අපි ඡන්ද දෙන්නේ වෙන මොකටද රූපෙට තමයි ඒ නිසා රූපී ආත්ම භාවයක් ගැන කතා කරනවා බුදුරජාණන්සේ මේකට කිසිසේත්ම චෝදනා කරන්නේ මොකද මිනිස්සුන්ට රූප ටිකක් ඕනේ ජීවිතය පවත්වන්න රූප ඕනේ ඒ නිසා මේක ප්‍රතික්ෂේප කරොත් බුදුරජාණන්තු උච්ඡේදවාදයට වැටෙනවා ශීධිනසා ගන්නන්ට අනුග්‍රහ කරා වෙනවා නාස්තික වාදයකට යනවා. බුදුසසු කියනවා හොඳයි පොට්ටපාදේ. එහෙමනම් ඒවම් ඒවම් සම්තේතේ පොට්ටපාද අඤ්ඤාව සංඥා අඤ්ඤාව අත්තාති. මොයි කියන විදිහට ආත්මයේ රූපේ නම් අතරමහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවනේ. කපලිකාර ආහාර වතර අඳල්පව තියෙනවනේ. මං කියන සංඥාව ඕකට වෙනස්. ඒ කියන්නේ අරක රූප ධර්මය මම කියන සංඥා නාම ධර්මය. ඒ නිසා අඤ්ඤාව සංඥා අඤ්ඤා අත්තා. ආත්ම එකක් සංඥාව එකක් කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා නිකම් පොදු නිගමනයක් කරනවා ඔබ මේ ආත්මේ සංඥාව කියලා නැත්නම් හරපද්ධතියක් තියෙන එකක් කියලා ආණ්ඩුවට්ටු කරන්න පුළුවන් එකක් කියලා වශීපාත් ගන්න පුළුවන් එකක් කියලා ඔබේ අධිකාරිය අර්ථපාත් ගන්න පුළුවන් එකක් කියලා නෙවෙයි ආත්මය කියලා ගන්නෙ. නමුත් පොට්ටවා දැනගන්නේ උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. උපදින සංඥාව මැරෙන්න ඉසලා එකක් විපරිණාමයටපත් වෙනවා. අඤ්ඤා සංඥා උපජ්ජಂತಿ අඤ්ඤා සංඥා නිරුද්ධಂತಿ. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ආස්වාසේ දිහා ඈතින් බැලුවොත් ආස්වාසේ එකක් කියලා ආයිති හැම වෙලාවෙම එක වගේ ආස්වාසයක් තමයි පේන්නේ. නමුත් ආස්වාසේ මුලමදාග දක්නාසුලුව සවිස්තර විස්තර බැලුවොත් මුලදි පේන අර සියුම් භාවයේ මැදට යනකොට වෙනස් වෙලා. ගොරෝසු වෙලා. හොඳට නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට ගිහලා ඊට පස්සේ ගෙවෙනකොට ආයසරයක් නොදැනෙන මට්ටමට ගිහලා ඒ නිසා උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ඒක ඒකත් විපරිණාමයටපත් වෙනවා. ඉතින් කොහෙද සංඥාවට ආත්මයක්? අඤ්ඤා සංඥා උපජ්ජಂತಿ අඤ්ඤා සංඥා නිරුද්ධಂತಿ. උපදින සංඥාණිය මැරෙන්නේ. යත අඤ්ඤා සංඥා අඤ්ඤාත. එනිසා ඔබ කියන රූපය එකම චිත්තක්ෂණයක්වත් ඉසුගුලන තරමකටවත් විවේක ගන්න එකක් නෙවෙයි. රූප කියලා කියන්නේ ශක්තිය. මේ ශක්තිය වල තියෙන වේගයක් විතරයි. මෙන්න මොන්නම මොනම සංහිඳියාවක්ක සමතයක්ක පස්සද්ධියක්ක රූප වල නැහැ. රූප කියලා කියන්නේ අවිසිච්ච මීමැසි පොදියක් වගේ. ඉතින් බැලුව බැලමට මීමැසි පොදිය පේනවා. හැබැයි හැම මීමැස්සෙක්මත් හැම මීමැස්සෙක්ගේ හැම තට්ටක්මත් තප්පරයකට මෙච්චර ගාණක් කම්පන වෙනවා. ඒ තට්ටේ තියෙන අංශු පරමාණු ශක්ති තනි එක තැනක ඉඳ දන්නේම නැහැ. ආනිව කොටකට තමයි රූප කියන්නේ නිසා රූපය ඔය කියන විදිහේ පැවැත්මක් රූපය ඔය කියන විදිහේ නිත්‍ය භාවයක් පාණ්ඩු මට්ටු කරන්නේ ඉතින් ඔබට ඕනේ නීචයට වැඩ කරන ගතියක් මේ විධානකට වැඩ කරන ගතියක් නැති නිසා අඤ්ඤා සංඥා උපජ්ජಂತಿ අඤ්ඤා සංඥා නිරුද්ධಂತಿ මේ උපදින එක නෙවෙයි මැරලා ඒ තරම් එක චිත්තක්ෂණයක් ඇතුළත පවා මේක විපරිණාමයටපත් වෙන දෙයක් රූපී ඕලාරික ආත්ම භාවය ඒ වුණාට උඹ ඒකේ ආත්මයක් වහන්න හදනවා. මේක සර්වඥාන්සේ ඉන්න කාලෙම සස්සත දිට්ඨිය ඇති කෙනා උච්ඡේදවාදියාට බැන්නා. උච්ඡේදවාදියා කියලා කියන්නේ මේ භෞතික දෙයක් මේ ලෝකේ තියෙන්නේ මේක මරලා යනකොට ඉවරයි ඕකේ පස්සේ ඔය ගණන් ගන්න දෙයක්. හොඳ ඉරුවත් හොඳ ලැබෙන ගතියක්. නරක ඉරුවත් නරක ලැබෙන ගතියක් ඇත්තේ නැහැ. කොච්චර පව් කළ මරණත් ආයේ විඳින්න කවුරක්වත් නැහැ. මැරිච්ච එක මැරලා යනවා. වග වෙන්න ඕනේ නැහැ කියලා උච්ඡේදවාදයක් ගත්තා. ඒ උච්ඡේදවාදය තුල මේ උපදින දිනේ මැරලා ඉතින් මොකටද ඒගොල්ලෝ මේ සදාචාරයක් හදාගෙන මොකටද මේ කරදර වෙන්නේ කියලා ඒගොල්ලෝ නාස්තිකවාදයකට අරගෙන ගියා. දැන් පොට්ටපාද මේ දෙක එකතු කරන්න හදනවා මේ රූපයේ ආත්මය තියෙනවා කියලා. ඒ නිසා ඒ දේවකට පැවතිච්ච දර්ශනවල මේක කෝෂ නියාමයේ අනුව විස්තර කළේ මේ ශරීරය නැත්නම් මේ ආත්මය කෝෂ පහකින් යුක්තයි පිටම තියෙන කෝෂේ රූපීමයයි දෙක කෝෂය වේදනාමයයි තුන්වෙනි කෝෂේ සංඥාමයයි හතරවෙනි කෝෂේ සංස්කාරමයයි මැද්ද තමයි විඥානේ තියෙන ඕක තමයි ආත්මය කියන්නේ කියලා. එතෙන් තමයි දෙයයන් ආශ්‍රය වැඩ ඉන්නේ කරඬු හතක් මැද දන්ත ධාතුන් ආශ්‍රය වැඩ ඉන්නවා වගේ. ඒ නිසා රූපීක ආත්මය ඒ වෙනකොට ප්‍රතික්ෂේප වෙලා තිබුණේ. නමුත් පොට්ටපා දානවා මේ ඕලාරික ආත්ම භාවයේ සංඥාවත් එකද කියලා. ඒක සර්වඥාන්සේ කඩන්නේ මේ සංඥාවයි කියලා ගන්න රූපය එක චිත්තක්ෂණයක්වත් විවේක වෙන්නේ නැහැ. ඔබට ඕන විදිහට වැඩ කරන එක වැඩ කරන නියාම ධර්මයකට ඉතින් ඒකට ඔබ මගේ කියා ගන්නවද මේක? ඒක මට ඕන විදිහට පාත්තන්න පුළුවන් කියලා කියනවද? කියන්න බෑ. ඉතින් ඒක නිසා අපි ජීවිතයේ දෙවෙනි දශකේ තුන්වෙනි දශකේ පළවෙනි දශකේ මන්ද දශකේ කියලා කියන උඩුබෙලියට හොයවෙලා අසුචිල මුත්‍රාවල ලගිනව දශකේ. දෙක කියන්නේ ක්‍රීඩා දශකේ. ක්‍රීඩා දශකේ වැඩිම රූපත් එක තමයි. තුන්වෙනි දශකේ වර්ණ දශකේ වැඩිම උපමට්ටම් කරන එක තමයි. මේ ලස්සන රූපයක් හදාගන්න, ලස්සන රූපයට බැඳෙන්න. ඒ නිසා රූපයත් රූපේ ලස්සන කිරීම විතරමයි අපිට ඒ දශක දෙකේදී තිබුණේ. ඒක ගත කෙරුවට පස්සේ තමයි දැන් ඉතින් ඔය 60 පෙරුණාට පස්සේ නම් ඉතින් අනිච්චන් දුක්ඛං අනත්තං කියන්නේ නැතුවට අර වයසේදී හැම කෙනාටම එකම සින්දුව තමයි තියෙන්නේ. මේ රූපේම පමණයි. ඊට පස්සේ තමයි බල දශකයට එන්නේ. වර්ණ දශකේ පැනනට පස්සේ එතකොට රූපේ කියලා කියන්නේ ශක්තිමත් දේහධාරි උත්තුංග දේහධාරි බලවත් දෙයක්. මොකද බලේ නැතුව ඒක කන්න දෙන්න බෑනේ. දරුවන්ට ගන්න දෙන්න බෑ ඒකට බලය අවශ්‍යයි. ඊට පස්සේ පස්වෙනි වතාවට යනකොට ඥාන දශකයේ තේරෙන පටන් ගන්නවා රූපෙන් ගන්න දෙයක්වත් නෑ. මේ බලවත් වෙලා ගෑනසරොන්ට හම්බ කරගලට උන්ගෙන් ඇතිලා සාන්තියකුත් නෑ. මට මම විතරයි කියලා තේරෙන්නේ පස්වෙනි දශකයට යනකොට. එතකොට ඇහැපෙනීම නතර වෙගෙන යනවා. කන් ඇහිම නතර වෙගෙන යනවා. පස්වෙනි දශකේ ඉවර වෙනකොට කන් ඇහිම බ්ලඩ් ප්‍රෙෂර් එක සහ ඇස්පෙනීම කියන එක එක අවුරුද්දකට 6 සැරේ ගානේ කැඩෙන්න පටන් ගන්නවා. පරිහානියේ අවුරුදු 6ක ඉව වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අබුදුහාමුදුරුවෝ කිව්වොත් එමේ රූපය ආත්මෙ නෙවෙයි කියලා එතකොට නම් ඡන්දෙ දෙයි. එමෙද රූපේ අල්ලලා නටලා ඉවරනේ. නටපොයට අදක දරුවන්ටත් බුදුහාමුදුරුවෝවත් පණිවිඩයක් කියාගතයි මොකද උන් රූපත් එක්ක නටන වෙලාවනේ. ඉතින් බුදුහාමුදුරුවෝ කාට කියනවා අනේ බුදුහාමුදුරුවෝ කියන්නකෝ මේ පුතාට මේ රූපේ ඔච්චර වැදගත් නැහැ කියලා. කියන්නකෝ මේ දුවට මේ රූප ගැන ඔච්චර නටන්න එපයි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා උඹ නටන කාලේ උඹට හොඳයි. දැන් ඔය බයලකට අඬ ගන්න එනවා මේ දරුවන්ට උගන්වන්න. උඹටවත් තියනද බයලජ්ජාවක් මේ ආත්ම රූපය කියන එක තේරුම් ගන්න තරම්. නමුත් අපි මේ පොට්ටපාද ඇහුවට මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ නමුත් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම රූපයට ගත කරන බව තේරෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් බලනකොට. ඇඩ්වර්ටයිස්මන්ට් කරන එක හොඳටම දන්නවා මුන්න කුණු හරි පෙන්නුවත් ලස්සනට කරනවා. කොච්චර සදාචාර නැතුණත් කොච්චර සංස්කෘතික ගති නැතුණත් කොච්චර Tamanට අහිමිකට වුණත් රූපේ හතර සැරයක් පෙන්නපු ගමන් ඕනම එකෙක් ගන්නවා. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් සයිකොලොජි එක දන්න ඕනම කෙනෙක්ගේ හැටියක්. ඕනේ රූපයක් නැවත නැවත පෙන්වන්නේ ඒකට නැදකමක් ඇති. බන්ධනයක් ඇති ඕනේ ශබ්දයක් ශබ්ද රූපයක් උත් ඇති. ශබ්ද රූපයක් අසන්න ආයෙක වෙන්න ඇති නැත්නම් උච්චර සෙන ගහන්නේ ඔය නැවත නැවත ඇහෙන්නේ මොකක් හරි ඔගේ සත්‍යයක් ඇති කියලා රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප වල තමයි ජීවිතය යන්නේ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා අපේ මේ ඕලාරික ආත්ම භාවයේ රූපී අසරමා භූතයන්ගේ හැදිලා තියෙන්නේ. ඒක කබලින්කාර ආහාර මේ අපලකන ආහාර වලින් තමයි හැදෙන්නේ. ඒකයි සංඥාවයි දෙක. ඒක නම් ආත්මය කියලා කියන්නේ සංඥා වෙන එකක්. ආත්මය වෙන එකක්. මේක තේරුම් ගන්න එක මේ තීරුම් ගන්න අවස්ථාව තමයි මේ ආනාපානේ සංසිඳනකොට වෙවුලන්ට ගන්න අපි. හිඳාලි දාන්න ගන්නෙ. බය වෙන්නේ, චකිත වෙන්නේ, මේ මොකද වෙන්නේ කියලා බය වෙන්නේ මේ අපේ රූපය සහ රූප සංඥාව ගෙවෙන්න පටන් ගන්නකොට අපේ රූපෙට තියෙන ආදරය නිසා, කායයට තියෙන ආදරය නිසා, ආත්මෙට තියෙන ආදරය නිසා මේ ආශාව ප්‍රසස් නැති වෙනකොට කය යම් යම් කොටස් නලියනකොට කම් යම් කොටස් නොදෙනියනකොට පුදුමාකාර බයකටපත් වෙනවා යම් ආකාරයකට රූප පිළිබඳව කුමර කුමරි සැපපැත්තෙන් හොයන කෙනාට සුඛභෝගී පැත්තෙන් හොයන කෙනාට භවනව හරියනවා කියන්නෙම වැරදිලා. මොකද යාර පෙන්නේ මේ මිච්ඡර ආශාවෙන් කාලපෝල හිතා හිටපු රූපය තමයි දැක දැක ආනාපාන සංසිඳිත සංසිඳිත නැතුව යනවා. ඒ නිසා මේ පොට්ටපා දහන ප්‍රශ්නේ නෑහුවට භාවනා කරන හැම කෙනාටම සමාධිය හරියනකොට විශේෂම ක්ෂණ මාත්‍ර සමාධිය කණික සමාධිය හරියනකොට මේ ඇඟ බෙල්ල කඩාවට එන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉඳීරියව ඉරිය තවත් ගන්න බැරුව යනවා. අතපය දඟලන්න පටන් ගන්නවා. ඒක පාට ගැස්සෙන්න පටන් ගන්නවා. ආලෝක පේන්න පටන් ගන්නවා. ශබ්ද જાති ඇහෙන්න පටන් ගන්නවා. මේ දේ වෙනකොට බය නොවෙන කිසිම කෙනෙක් නැහැ. ඕනම කෙනෙක් බය වෙනවා. මොකද මේ රූපේ ආත්මයක් කරගෙන ජීවත් වෙන කෙනාට ඒ රූපේට මැස්සෙක් ඇහුවත් කුරුලාවක් ආවත්, කෙස් ගහක් කිදුනත්, දතක් හැලුනත් ශාල පාඩුවක්. මොකද යාගේ තියෙන්නේ මේ අණුගේ අනුන් තමන් පෙන්නන මේ සමමිතික රූපේ තමයි මම. බටහිර ගියාම කියන කට්ටියක් තමයි ස්වාමීන් වහන්සේලා ඔහොම කිව්වට රසාව කරනකොට ඒතන යම් ප්‍රමාණයකට මේකප් කරන්න ඕනයි කියලා. කිව්වේ නැත්තම් එන්න දෙන්නේ නැතිලු. කන්තෝරේ කට්ටිය කැමති නැතිලු. එකම ඇඳුම දවස් දෙකක් අඳින්න බැරිලු. ඉතින් එහෙම තියෙද්දි අපි කොහොමද GestureDetector ඉඳගෙන භාවනා කරන්නේ? ඉතින් උත්තර දෙන්න බෑනේ. මොකද සුද්ධ කියන විදිහට සිටින් ඉඳින් කරන්නේ. සුද්ධ පිළිපැසගේ පැහියෝ පහින්දින යක්කු කියන දේවල් හැටින් අපි ජීවත් වෙන්න හදන්නේ. ඉතින් මේසර ඡාම් ජීවිතයක් කියලා කියන්නේ Tamanටම Taman නිඳා කරගන්නවා. සංකර ජීවිතයක් කියන්නේ ලංකාවේ හිටියට කරන නිඳාවක්. ඉතින් මේ දේවල් තේරුම් ගන්න නැතුව භාවනා හිතක් හදනවා කියන එක හිතක් තේරුම් ගන්නවා කියන එක කරන්න බෑ. ඒ නිසා රූපී ලෝකයකට ගිහිල්ලා අපිට අරූපී වෙන්න බෑ. නමුත් දැනගන්න ඕන රූපී ලෝකය කියන්නේ පිස්සන් කොටුවක් කියලා. වයර් මාරු වෙච්ච කට්ටිය කියලා. ඉතින් ඒ පිස්සොත් එක්ක ඒක පිස්සය දෙන්න තුනක් බෑනේ බල්ලොත් එක්ක බුදියාගත්තොත් මැක්කෝ වෙනවා වගේ. ඉතින් ගියොත් එහෙම තමයි. ඉතින් එහෙම කෙනෙකුට කියන්න යන්න නරකයි ඕගොල්ලන්ට තේරෙන්නේ මේ රූපේ එකක් ආත්ම එකක් භාවනා කරන්න කියලා. පිස්සන් පියාටන්න ඒව කියන්න යන්න නරකයි. නමුත් Taman දැනගන්න ඕන මේ විශ්ව විහාරත් එක්ක හිටියට ඒ පිස්සු කෝ කර ගන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා Tamanගේ රූපෙට තියෙන දැඩි ආශාව එහෙම නැත්නම් ආත්මයට තියෙන දැඩි ආශාව පළවෙනි සැරේටම අභියෝග වෙනවා. මේ සමතේදී ආනපනික වෙනකොට ඇත්තටම කියනවනම් පළවෙනි සැරේට අභියෝග වෙන්නේ සීලය රකින්නකොට. සීලේදී තමයි අපිට මේ ආත්මයට උන ඔක්කොම දේවල් හොඳින් හෝ නරකින් සාධාරණව අසාධාරණව ලබා දීම තමයි දුස්සීලකම කියන්නේ. අසංවරකම කියලා කියන්නේ. අශිෂ්ටාචාරගතය කියලා. සීතල නැති ගතිය කියලා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ රුචර්ච කම්පාවා දීලා සීලක පිහිටනවා කියලා කියන්නේ සෑහෙන ආත්ම ශක්තිය එහෙම නැත්නම් පැහැෙන පාවාදීවා. ඒ නිසා සර්වඥයන් සඳහන් කරනවා සික්ඛා එක සංඥා උපජ්ජಂತಿ සික්ඛා එක සංඥා නිරුද්ධං. තමන්ට මේ සංඥා පිළිබඳ දැනගන්න ඕනේ නම් ශික්ෂාව හරහ තමයි ඒ අපි ළඟ තියෙන රුචි අරුචිකම් ටික පොඩ්ඩක් පැත්තකට කරන්නේ. අපි ළඟ තියෙන මේ පෞරුෂත්ව ලක්ෂණ පොඩ්ඩක් පැත්තකට බුදුහාමුදුරුවෝ කියපු ශික්ෂාවක් නෙමේක. කරුව මේ කල්යාණ මිත්‍යන් විසින් සත්පුරුෂයන් විසින් කරන දෙයක් නේ. අමාරුයි. කිසි කෙනෙකුට ලේසි නෑ ශික්ෂාව. ඒකයි මේ ලෝකෙ මෙච්චර දුස්සීල. ඒකයි දුස්සීලිය ආණ්ඩු පිටවන්නේ. ඒකයි දුස්සීලිය යුද්ධෙන් දිනන්නේ. ඒකයි දුස්සීලිය ඡන්දෙන් දිනන්නේ. එහෙව් ලෝකෙට සුසිල්වතෙක් කියලා කියන එක පටන් ගන්නකොටම පරාදයි. සුසිල්වතා සිල්වත් වෙන්න හදනකොටම පරාදයි. ඒ මොකද ලෝකේ ජය තියෙන්නේ දුසිල්වතට. බුදුසෙන්හන් කියන්නේ අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පටිසංසරං අතිවාක්‍යන්ති චික්කිසං දුස්සීලෝහි බෞද්ධං මම යුදටවන් නැත කුසේ දුන්නෙන් වී තියෙන ඊතල දරා කියාගෙන ඉන්නවා යුද්ධරි කිසි වෙන මොකටයක් අත්තේ ඊතල තමයි වදින්නේ බොහෝ දිනා දුස්සීලයි කියන වචන හරිම කටුසරයි අතිවාක්‍ය දෙයියට අපේන වචන තමයි මිනිස්සු කතා කරන්නේ ඒක ඉවසන්නේ සාධාරණ නාමෙන් නෙවෙයි මේ දුස්සීල ලෝකයේ මට ජීවත් වෙන්න බෑ පත් උත්තර දීලා. වාද කරලා. ඒ උඹලා දිනු කොහොමද දිනු? මට වාදයක් ඕනෙත් නෑ මම පරාදයි. කිව්වට පස්සේ සීලයක් කරතයි. ඊට පස්සේ දරුණු විදිහට ඔය රූප සංඥාව දුරු වෙනකොට රූප සංඥාත් එක්ක වැඩ කරනකොට අපේ මේ රූපේ අපිට පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මැරිච්ච කට්ටියගේ රූප පේනවා. ඉස්සරහට වෙන්න තියෙන රූප පේනවා. ඉතින් මේ ඔක්කොගෙම පටලවෙන්නේ රූපේ ආත්මය කරගෙන ජීවත් වෙන කෙනාට තමයි. ඉතින් ඒක නිසා අද බෞද්ධ ශිෂ්ටාචාරයකට යන්න කොච්චර ලස්සන රූපමාවලා ඒක ලස්සන කරලා පෙන්නනවද එන මිනිස්සුන්ට ඒක ප්‍රිය වෙන්න. ඒක ජනප්‍රිය කරන්න. නමුත් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි ස්ථානයක ඒ වගේ ආඩ්‍ය වෙලා සෙනගෙන් ගැවිසගෙන ඉන්නවනම් මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. මහසුඤ්ඤත සූත්‍රය කියනවා ආනන්ද මේ විදිහට සංඝයාගෙන් පිළිලා සීනාසනේ ලස්සනට තියෙනවා මොකක් හරි අඩපාඩු තියෙන මෙතන නිවන තියෙන්න බෑ. මොකද නිවන තියෙන්නේ විවේක තැනක. නිවන තියෙන්නේ හුදේකලා තැනක. මේ ආඩ්‍ය තුල මේ තෙද තුල ආගම තිබුණාට ධර්ම නැහැ. ඉතින් ඒක තීරුම් අරගෙන තමයි හොයන්නේ ආගමද රූපෙද අත්භාවයේද එහෙම නැත්නම් ආගමද හුදේකලාවද විවේකද කියන එක සංඥාවත් එක්ක බලනවා හරි වැදගත්. සංඥාව තේරුම් ගත්ත මනුස්සයාට ඒ පෙරදිල්ල සතුටුයි. හොඳයි. කොංගුණේක හරිෂෝ ඒ මොකද හේතුව මේ පිස්සම් පිහට්ටන් එක ගත කරනවට වැඩිය දුස්සීලයන් එක ගත කරනවට වැඩිය ආ ජීවිත කිට්ටු. ඒක නිසා මේ රූපේ ආත්මයත් සංඥාවත් ආත්මත් එකද නැද්ද කියන එක අපි මේ පොට්ටපාදට හේතු කරලා මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ ගත්තට අපි මේ භාවනා මධ්‍යස්ථානක නොවි ගත කරන හැම වෙලාවෙම මේ මහන්සි වෙන්නේ රූප සඳහා තමයි. මුළු ජීවිතේම ගත කරන්නේ රූපෙට. අපේ ජීවිතයේ සුන්දරම වයස තමයි අවුරුදු 6 ඉඳලා ওই 22 23 ක ඔක්කොම ගත කරන්න ඉගෙන ගන්න. ඊට පස්සේ ඉල්ල 55 වෙනකන් ගත කරන්නේ රූප හම්බ කරන්න. 55න් පස්සේ යනකොට රූප බලන්න ඇස් නැහැ. කන් දෙකට ප්ලග් ගහන්න ඕනේ. නාසයේ දිය වැඩ කරන්නේ නැහැ. වම තිනුට දකුණ යන්නේ ඕන් එතකොට භයානක මානසික මාරාන්තික රෝගයක් එනවා. තමයි මාරාන්තික රෝගේ දැනෙන 55 දී. ඒක තමයි පෙන්ෂන් හරි. දැන් ඕස්ට්‍රේලියා පෙන්ෂන් අවුරුදු 70 වෙනි. එතකන් කඹරපන් ඊට පස්සේ උඹට සල්ලියක් දෙනවා ගෙදර ගිහිල්ලා ওই ටික වේදම් කරන්න හිටපන් හිඟා කාලා මැදියා. උදේ 55 වෙනකන් හම්බකරපු ටික මැදි මාරාන්තික රෝගයකට වේදම් කරා. මේ ලස්සනම ජීවිතේ කාලේ අපි මේ රූපෙට ගත කරලා හම්බ කරන්න ගත කරලා අන්තිමට නාකි ගොම්මාල්ලෙක් වගේ හොරියයි බල්ලෙක් බැල්ලියක් වාගේ මන්ත්‍රීවට කොටු වෙනවා. ඉතින් ඒ රූපේ පිළිබඳ පුට්ටපාතට බැන්නට අපේ ජීවිතත් විශේෂ බටහිර චින්තනයට අනුව හිතන ජීවිත සියල්ලම භෞතිකවාදී. ඒක තමයි ඒගොල්ලෝ හිතුවේ විද්‍යාව දියුණු වෙනකොට රූප ලෝකේ දියුණු වෙනකොට කොත්තමත් අතකල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් කියන තැන තමයි ගියේ. හැබැයි ගිහිලා බලන්න ඕනේ භෞතික ඒ දියුණු වෙච්ච සමාජයක කොච්චරනම් පිළිහිලක් වෙලා තියෙනවද? කොච්චර සදාචාරයේ පිළිලක් වෙලා තියෙනවද කියලා. නමුත් තාමත් ලංකා විවස්ථාවේ නපස්සවුදු සැලසුම් ගත්තොත් තාම සුද්ධ කීව එක තමයි ඉල්ලන්නේ අපි. තාම යක්ෂල පහසුකම් වැඩි කරන්න හදනවා. තාම සංනිවේදනය වැඩි කරන්න හදනවා. තාම රූප ධර්ම වැඩි කරන්න හදනවා. හදපු දවසේ අපි හිතන ඔය දුප්පතුන් ලෝකේ එනතන් ඔය ස්වර්ග ලැබෙයි කියලා. නමුත් සර්වත්‍යයන් සඳහන් කරලා තියෙනවා මේ සංඥාව උඹලව සැලසුම් හදන සංඥාව සැලසුම් එනකොට නැහැ. ආශාසය පටන් ගන්නකොට තියෙන සංඥා ආශාසය මුලට නැහැ. ආශාසය මුලට යන සංඥාව අගට නැහැ. ඕනම චිත්තක්ෂණයක උපාදේ වෙන විලාචිත සංඥාව නෙමෙයි භංගයට යනකොට විපරිණාමයටපත් වෙලා. ඒක දකින්න නම් මේ කාලය කියන එක ඉතාම තුනියට පතුරු ගහන්න ඕන පිටි ගහන්න ඕන. ඒක තමයි සත්‍යයෙන් කරන්නේ. මේ සත්‍යමත් කෙනාට නම් පේරෙන පටන් අර ගන්න මේ සංඥාව කියන එක ඔයගේ ආත්මිකට හේතු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බොහොම ඉක්මනට දිය වෙන වාෂ්පීකරණය වෙන දෙයක් කියලා. නමුත් හැම දේශපාලන ව්‍යවස්ථාවක්ම ආර්ථික සමාජික රාජ්‍ය දේශපාලන සෑම ව්‍යවස්ථාවක් හැදලා තියෙන්නේ නිච්ච සංඥායි. ඒවනි කෙනාට කවදාකවත් අනිච්ච සංඥාවක් පේන්න බෑ ඒක පේන්නේ නාස්තික දෘෂ්ටියක් වගේ. මේ විදිහට සර්වඥාන්සේ මේ ආත්ම ඒකක් සංඥාව එකක් කියලා පෙන්වුවාට පස්සේ පොට්ටපාද කතා කරලා කියනවා නෑ ස්වාමීන් වහන්සේ මම කියනවා ආත්මය කියලා කියන්නේ මනෝමය දෙයක් කියලා. මනෝමයක්. අත්තානං පච්චක් පච්ඡංග අංග අංග පච්ඡංගේ සම්පූර්ණ වේත අහිනීන්ද්‍රිය සහිත මනෝමය දෙයක් මේ ආත්මය කියන්නේ කියලා. මේ ආත්මය කියලා කියන්නේ අංග ප්‍රත්‍යංගේ සියල්ල සම සූක්ෂම කය කියලා අපි දැන් ඔය කියන්නේ. උගාක් කාලාට ඒක අල්ලගත්ත මේ මෑතකදී මේ සූක්ෂම කය කියලා එකක් අල්ලගත්තා. ඒකලික මේ සූක්ෂම කය තමයි ආත්මෙන් ආත්මට යන්නේ. ඒක තමයි මේ විඥානේ දරන්නේ ඒක තමයි ආත්මයේ තියෙන ඔක්කොම මේ මේ මේ සාමාන්‍ය කය නියෝජනයක් එකේ තියෙනවා හීනේන්ද්‍රිය නෙවෙයි හැබැයි මනෝමය කියන්නේ. ඉතින් ඔක්කොමලා හිතුවා මේක තමයි බුද්ධ ධර්මයේ කෙලවර උඩින් යන්නේ ඍජුබල ප්‍රත්‍යාරය කරන්නේ දිබ්බජක්ක දිබ්බසෝද පිටන්නේ මේ මනෝමය කයේ. ඉතින් ඒ නිසා මනෝමය කය පිටපස්සේ සෑහෙන යන්න පටන් ගත්තා මේ හිප්නොටිස්ම් හරහා එහෙම නැත්නම් මේ මුද්‍ර නිද්‍රා මහරහ මනෝමය ගයෙන් අතීතයට ගිහිල්ලා ලෙඩසුව කරනවා. මනෝමය ගයෙන් ඉස්සරහට ගිහිල්ලා ලෙඩසුව කරනවා. මනෝමය ගයෙන් තව කෙනෙක්ගේ හිත බලනවා. ඉතින් මේ සෙල්ලමට ගියාට පස්සේ මුළු බුද්ධ ආගම මැජික් එකක් කරගත්තා. ඒ වගේම සුවසේවාවල් පටන් ගත්ත හැම ආගමකම අපි දෙයන්නාංශගේ නම කියලා කතා කරනවා ලෙඩ තියෙන තැනක ඇඟිල්ල ගහ ගන්න. එතකොට ඇඟිල්ල තිබ්බ තැන සනීප වෙනවා. ඉතින් ඒක මිනිස්සෙක් කියනවා වර්ෂස් කාර්යයක් ඔය දැඟිල්ල ගහන්න ඕනේ කියලා. දෙයනාසේ ස්තෝත්‍ර කියනකොට ඇඟිල්ල ගහන්න ඕනේ කොහෙද කියලා. ඉතින් අපේ බුද්ධ ධර්මයන් දැන් බෝධි පූජා තියෙනවා දෙදසුව කරන්න. ළමයි හම්බ වෙන්න. මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. රට යන්න පුළුවන් වෙන්න. ඕන්න අපි මේ මනෝමය කායට හේතු වෙච්ච හැටි. ඒකේල එවැනි කරන හාමුදුරුවෝ මේ විශ්ව ශක්තියෙන් ලැබසෝ කරන ටෙලිවිෂන් එකේ. ඊට බේලාට ෆුක් කාල. මනෝ මේකයි වැඩ අරගෙන. ඉතින් මේවා බොහොම ඉක්මනට ආගමක් පැතිරෙන වගේ පේන්න තියෙන දේවල් නිසා පොට්ටපාද මේ අහන ප්‍රශ්නය අපිට පේනවා පොට්ටපාද ජෝකර් කෙනෙක් විලුකාරයෙක් කියලා. නෑ බුදු ආබුතුආ බුද්ධාංකාරයෙන් තමයි ටොකවන්නේ. එක්ක මේ කය අල්ලගන්න එහෙම නැත්නම් මේ අපිට තේරෙන්නේ නැති වෙනවා මනෝමය කාර්ය තියෙන හෘදිමේ දෙයක්. ඒකට බුදුරජාණන්සේ කියලා තියෙනවා ආදේශනා සහ ඊර්ති කියලා. ආදේශනා කියලා තව කෙනෙක්ගේ කයකට බලපාන පුළුවන් ශක්තියයි. ඊර්ති කියලා කියන්නේ තමයි මැජික් පෙන්වන ඒවා. ඉතින් මේ දෙකම ආගම්පතට විමි ක්‍රම. එදා ගොඩාක් කට්ටිය මේ දේ කරා. ඒක නිසා කිව්වම මේ ස්වාමීන් වහන්සේ මම ඉස්සලා කිව්වක නෙවෙයි ආත්මය රූපී ඕලාරික හතු මහ භෞතික එකක් නෙවෙයි. මේ ආත්මේ මනෝමයයි අංග පච්චංගයන් සමන්නාගත අහීනේන්ද්‍රයයි ඔක්කොම සහිතයි කියලා. මේ සෑම මේ හොල්මන්ම අද නවීන විද්‍යාඥයෝ අන්තිමටම තමන්ගේ නිද්‍යාත්මක සොයා ගැනීම හොයනකොට උත්තර දී ගන්න බැරි වෙනකොට පරණ විද්‍යාඥයන්ගේ බොරු අනුව මේ බුදුරජාණන්සේගේ මතයක් ණයට ගත්ත ගමන් ඌට Nobel Prize හම්බ වෙනවා. ඌට කියනවා මට හිතෙනවා මේ මුළු ඇඟේම නිර්මාණයක් සූක්ෂම කයක් මොලේ තියෙනවා. ඒ මොලේන් තමයි ඔක්කොම කරන්නේ. මොලෙන් තමයි ශරීරය මිහවන්නේ හැම සංඥාවක් මොලේ තමයි ප්‍රොසෙස් වෙන්නේ මොලේ තමයි හිත පිටලා තියෙන්නේ මොලේ ඇතුළේ මේ ඔක්කොම තියෙනවායි කියලා සම්පූර්ණ දැන් මොලේ සිටීම ඇඳලා මෙන්න මෙතන ඇහැ දැකීමේ කෘත්‍ය කරන්නේ මෙතෙන් ඇහිමේ කෘත්‍ය කරන්නේ මෙතෙන් නාසය මෙතන ගඳ මෙතන රස මෙතන අතපය හොල්ලන්නේ මෙතෙන් කියලා මුළු මේ මුලේම සිටියන් කරලා ඉවරයි මේකට හේතු උනේ දෙවෙනි මහා ලෝක යුද්ධේ දෙවෙනි ලෝක යුද්ධයේදී මොලේ තම ඩැමේජ් වෙච්ච මිනිස්සු හම්බුණා ඇති වෙන්න විද්‍යාඥයෝ හොයලා බලන්න තියෙන මිනිස්සයා ජීවත් වෙනවා කන් ඇහෙන්නේ නැහැ. හැබැයි කනට මුකුත් වෙලා නැහැ. බඩවට මුලිය අසවල් තැන දැමී කියලා. ඇස් පේන්නේ නැහැ. නහයට මුකුත් වෙලා නැහැ, පේන්නේ නැහැ. බඩනකොට දෘෂ්ටි බලන තැන හානි වෙලා. මේ කට්ටිය සම්පූර්ණ මැප් කරා මුලේ මේ මේ තැන්වල වැඩ කරන්නේ. ඊට පස්සේ ටික දවසක් කරනකොට ඇහැට මුකුත් වෙලත් නෑ අර හොයාගත්ත තැන මුකුත් වෙලත් ඈත් ඒත් ඇහැපේනවා. බලකොට දැනගත්තා ඇහි පෙනීම ඉන්ද්‍රිය පෙන්නන පුංචි මධ්‍යස්ථාන 14ක් විතර මොලේ තැන් තැන් වල තියෙනවා. ඒ ඔක්කොම සංනිවේදනය කරන එකක් සවුත් වෙච්ච ගමන් බයි රූට් එකෙන් දාගත්තා ගියා. දැන් ඒක පුදුමාකාර විදිහට දිනු කරලා මේ සම්පූර්ණ සිද්ධ වෙන්නේ මොලේ ෆ්‍රන්ටල් ලෝබ් එකේ. يعني චීරපාය සතාගේ අන්තිමට දිනුනෙච්ච කොටසේ මේක පිළිබඳව ඔක්කොම සිටියම තියෙනවා. හරියට මේ කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් එක වගේ. කොයි තොරතුරු කෝකෙන් දුන්නත් hard disk එකේ process කරලා printer එකට මේක කියනවා, speaker එකට මේක කියනවා, එයාගේ screen එකට මේක කියනවා. ඔක්කොම සෙල්ලම් ටික hard disk එකේ තමයි තියෙන්නේ. මේ software වලින් කරන්න පුළුවන් මොන දේ. software වෙනස් කරන්න පුළුවන්. ඉතින් දැන් මේක ඔය මනෝමය කය කියන එක විද්‍යාලෝකයේ මොළයත් මනසත් අනිකුත් sannivedana ඔක්කොම අතර කවදාකවත් නැති විදිහට අද තොරතුරු ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් බලන ඉන්නකොට පේනවා මේ තොරතුරු ලැබුණට ඒ තොරතුරු වලට අර්ථකථනයක් දීමේදී නවීන විද්‍යාවේ ඉස්සර ආදිමුත්තන්ගෙන් කිසිම පූර්වදර්ශයක් ලැබිලා නැහැ. ඒගොල්ලෝ ගත කරේ මේක දෙයයන්ාංශික වැඩක් කියලා. දැන් බලන යනකොට මැප් එකක් වැඩ කරන්නේ සර්කිට් එකක් වැඩ කරන්නේ සර්කිට් එක දන්නවනම් මේක එමේ කරන්න පුළුවන්. හැබැයි තාම ඒ සර්කිට් එක පරිපතය හදාරමින් හදාරමින් පිටිපස්සට යනකොට දැන් මනස මොළය විදායක ශක්තිය sannivedanaya වගේ දේවල් අද ඉතාම සියුම් තැන්ටපත්‍ර තමයි පොට්ටපාද සූත්‍රේ කිට්ටුවකට ගිහිල්ලා නැහැ. නමුත් මේගොල්ල කරන්නේ මේ වගේ අදහස් අරගෙන අරගොල්ලන්ගේ අර්ථකතන දෙනවා මට හිතෙන්නේ මේ මනෝමය දෙයක් තියෙන අංගප්‍රත්‍යංගන් සහිතයි හීනේන්ද්‍රයේ අහීනේන්ද්‍රයයි මේක තියෙන්නේ මොලේ කියලා. දැන් ඊට පස්සේ මෑතකම ඒක තව විසුණුනට පස්සේ තියෙන අදහස තමයි හැම සෛලයකම න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය තුල ඒ සෛලයට මොලයක් තියෙනවා. ඒක තියෙන්නේ RNA DNA වල. ඒ නිසා RNA DNA වල මිනිස්සෙක් කරන හැම වැඩක්ම සිද්ධ වෙනවා. ඒ නිසා සෛලයක් කරලා ගියාට පස්සේ සෛලෙන් තව සතෙක් හදන්න පුළුවන්. ක්ලෝන් කරන්න පුළුවන්. ඒකට බැලුවට පස්සේ ශරීරයට මොලයක් වගේ හැම ශෛලයකටම න්‍යෂ්ටියක් තියෙනවා මේ න්‍යෂ්ටිය තමයි ඒ ඒ ශෛලයේ මනෝමය කය. මනෝකය කියලා කියන්නේ න්‍යෂ්ටිය කියලා හදාන හදාන හදාන හදාන යනවා. කිසිම භාවනාවක් නොකරන සදාචාරයක් නැති. තමන්ට හැදෙන්න ඕන කමක් නැති අමන විද්‍යාවයි කියා ගන්න කට්ටියගේ අදහස් තමයි මේ. හැබැයි හොඳක් තියෙන්නේ ඒ මිනිස්සු බෞද්ධයාටම බුදුහාමරගේ මත විකුණනවා Nobel Prize එක හරහා. පොත් ගහලා බුදුහාමර කියපේකම තමයි දෙන්නේ. ඒගොල්ලන්ගේ නිෂ්පාදනය නව නිර්මාණ වලට අර්ථකථන දෙන්නේ බුද්ධ ආගමේ. බෞද්ධයා කට අරගෙන බලා ඉන්න මේ රට ඒකේනකම්. විද්‍යාඥයා කියනකම් බලනකොට මොකුත් නැහැ මේ බුදුහාමරගේ ණයට අරගෙන. ඔය ගිය පාර අපි මාගොයිටි ඉස්සර සැරේ මම ඔය මේ මෙල්බන් ගිය වෙලාවේදී ඒ සභාව විටිය ග්‍රැන්ලි දරවද්ද මහත්තයා අපේ විද්‍යාපර්තන සංකප්පේ සභාපති ඔය නේද රේඩියේෂන් විකිරණශීලී එකෙත් ලොක්ක මේ කතා කරලාදී ප්‍රශ්න කාවලා මම කව ප්‍රොෆෙසර් පොඩක් කතා කරලා මේ ප්‍රශ්න උත්තර දෙන්න අපිට වීඩියෝ ඔබතුමා දන්නවා ඒ නිසා මේක ඔබතුමාගේ ශේෂ්ඨේ පොඩ්ඩක් කතා කරන්න කැමතියි කියලා අනේ බොහොම නියතමානීව ඇවිල්ලා උත්තර දීලා කිව්වා මේ උගාක් කරුණට උත්තර තියෙන සූරංගම සූත්‍රයේ ඒක මහායාන සූත්‍රයක් මට ඒක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පාටිකල් ෆිසික්ස් වලට ඉගෙනුවේ භෞතික විද්‍යාවේ ශ්‍රේෂ්ඨම ශිල්පයට ඉගෙනුවේ මේ සූරංගම සූත්‍රය දැන් විද්‍යානුකූල නිෂ්පාදන වලට අර්ථ ගන්නේ සූරංගම සූත්‍රයෙන් මෙන්න මෙච්චරයි සූරංගම සූත්‍රයේ තියෙන්නේ ඒක මහායාන සූත්‍රයක් කියලා බලන්න ඉතින් ඊට පස්සේ ඒ සූරංගම සූත්‍රයට අනුව තමංගේ නිර්මාණ නව නිෂ්පාදන ලේඛ දැම්මම පස්සේ බුදු කෙනෙක් වගේ තමයි පේන්නේ. ඒකට අහනවා මේ විද්‍යාචාර්යන්ට බුදුහමරට වැඩි නෝන මොලේ තියෙනවා. ඇත්තනේ ඉන්න. අර පචේට අර්ථකථන දෙන්නේ මේ පොතේ. ඉතින් අපි මේ පොත කියවලා නැති නිසා බුදුන්ට වැඩි ඉස්සරහින් අර මනුස්සයා වදිනවා. ඒ මනුස්සයා හරියට graph ගහලා තොරතුරු දීලා මොලේ ප්‍රස්තාර පෙන්නලා වැඩි කතා කරනවා. ඉතින් අපිට හිතෙනවා මේ මානසිකට පුදුම නොලයක් තියෙනවා කියලා. ඒ නිසා අද අපේ හැදෙන දරුවන්න මේ විපස්සනා උගන්වන්න නැතුව કોઈ පැහිඳිල්ල පැහින්දත් එක සුද්ධට වදිනවා. වදින්න වටිනවා මොකද සුද්ධ දන්නවා මේ පොත කාරණාව තියෙන්නේ මේකේ තමයි කියලා. නමුත් අපි උගන්වන ගමන් දරුවෙකුට මේ විපස්සනා පොඩා උගන්වලා මේ වේදනා සංඥා සංඛාර විඥාන රූපත් එක්ක මෙන්න මේමයි බුදුරජාණන්සේ පෙන්ලා තියෙන කියන එක පොඩ්ඩක් අත්දකපන් පොතේ තියෙන ලයිස්තු කියවන එක නෙවෙයි මෙන්න මෙතනයි මේ තියෙන්නේ කියලා දැක්කොත් ඌ කියනකොට ප්‍රොෆෙසර් කෙනකින් අහන්න පුළුවන් අනේ ওই ප්‍රොෆෙසර් ඕක ආවයි සූත්‍රයේ තියෙනවනේ කියලා ප්‍රොෆෙසර් බහින්න වෙනවා ඩෙස්ක් එකේ අනිවාර්යයෙන්ම උන්දලා ණයට ගත්ත දෙයක් උගන්නන්න බැලුව බලනකොට පෙන්නේ බුදුහාමරටත් වැඩිය ඥානයකින් කතා කරනවා කියලා මොකද ඊට ඉස්සලා ඒගොල්ලෝ පෙන්නපු හැම දෙයක්ම බොරු බව කියාපාව දේවල් බොරු බව ප්‍රොෆෙසර් දන්නවා ඒ නිසා ප්‍රොෆෙසර් දැන්ව කියවන්නේ බුද්ධ ධර්ම පොත කියවන්නේ. කියවලා ඉදිරිපත් කරුවට පස්සේ අලුත් දෙයක් වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විද්‍යාව গুপ্ত වෙලා දැන්. ඉස්සර গুপ্ত දේවල් සහ විද්‍යාව කියන්නේ සම්පූර්ණ දෙකක්. දැන් গুপ্ত දේ විද්‍යාවක් වෙලා විද්‍යාව গুপ্ত වෙලා මයින්ඩ් සයන්ස් කියලා එකක් හදාගන්න තියෙනවා. ඉස්සර විද්‍යාවට මයින්ඩ් නැහැ. මැටර් එක විතරයි තිබ්බේ. දැන් මයින්ඩ් සයන්ස් කියලා මේ චිත්ත විද්‍යාව නැත්නම් හිත වැඩ කරන හැටි පිළිබඳ විද්‍යා කරන්න පටන් ගන්නවා. අවුරුදු 1400 කට ඉස්සර තමයි විනිශ්චයක් ගත්තේ විද්‍යාව ඇඟිලි ගහන්න යන්න එපා ওই පැත්තට. විද්‍යාව කියන්නේ රූප ධර්ම විතරයි කියලා. දැන් විද්‍යාව එමීට මීට නාම ධර්ම වලට යන්න ගියාම අපි කියනවා විද්‍යාව බුදුහුරු වෙයි. විදු විද්‍යාව බුදුන් සරණයි කියලා. මේක ජයග්‍රහණයද පිළිහිමන්ත කියන්න බෑ. දන්නේ නැතුව බැලුවොත් සුද්ධට වඳින්න ඉඳී තියෙනවා. විද්‍යාවට වඳින්න ඉඩ තියෙනවා අපිටත් වැඩිය මේගොල්ලෝ දන්නවා කියලා. නමුත් භාවනා කරලා මේ ශූන්‍යතාවය අවබෝධ කරන සංඥාව අවබෝධ කරන යන කෙනාට නම් තේරෙනවා කොතෙන්ද ගියත් කොයි හොඳ දෙයක වුණත් මුලට ගියොත් බුදුන් තමයි. විද්‍යාවේ කොයි එකේ වුණත් ඒ නිසා මේ මනෝමය කය කියන එක අද ලංකාවගේ සම්ප්‍රදාන කුල බුද්ධඝමී බෞද්ධයා අන්තවාදීව පිටිපස්ස යනවා. ලෙඩ රෝග සුව කර ගන්න. තමන්ගේ මේ කාමක ලාමක ආශාවන් ඉෂ්ට කරගන්න ඉන්ද්‍රබල සහිත ස්වාමීන් වහන්සේ නමක් රහත් කරුණා පටස්කාර. දැන් පඳුරට ගැහුවොත් තුන් හතර දෙනෙක් විශේෂනවා. රහතන් වහන්සේලා. එයාට තියෙනවා මේක කරන්න පුළුවන් ඒක බණ්ඩුවට උන්දලා ඊවල් වල මරගාටි. ශීඝ්‍ර මහත්තයා ඉදා කියනවා ස්වාමීන් වහන්සේ ආශාවල් දෙනින් රහතන් වහන්සේ උපවාසය දන්නවා. මම කොහොමද දන්නේ? ඒ රහතන් වහන්සේලා ආව කොළඹට ඇස් ඔපරේෂන් එකකට ඉතින් කිව්වලු දැන් දැන් කාලේ ඇස් ඔපරේෂන් කරනකොට මුළු ඇඟම හිරිවට්ටන්නේ නැහැ. ඇත්ත එක විතරයි හිරිවට්ටන්නේ කරනවා. ඊට පස්සේ ගලු වැඳලා කියනවා අනේ දොස්තර මේ ශ්‍රීකර මහත්තයෝ මට මුළු ඇඟම හිරිවට්ටන්නේ කියන්නේ මට බයයි කිව්වා. ඔපරේෂන් එක කරන්න. එහා විතරක් හිරිවට්ටලා වරණ එක හරි බයයි කිව්වා. ඉතින් ශ්‍රීකර මහත්තයෝ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාට බය තියනවා කියන්නේ. මොකද තෝගෙන රහතන් වහන්සේ තෝ හබියේ රහතන් වහන්සේ කියනවා. බය තියනවා කියලා. බොම උට අන්දලා රහතන් වහන්සේ කියලා ඌ මේ මුළු ඇඟම හිරිවට්ටන්න කියනකොට ඕන සැකේනවා. මොකද මේ අර රූපකය ආත්මය කියලා හිතාගත්ත වාද ගොඩක් තියෙනවා. මනෝමයකය ආත්මය කියලාගත්ත කට්ටියක් කියනවා. මේක කියවපු කෙනෙකුට පේනවා මේ මනුස්සය බුද්ධාම කොච්චර වැරදිද ජීවත් කරනවා. එහෙනම් තමයි ආදේශනා පාඨ්‍යාරිය සහ යුද්ධ ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්යට පැත්තකින් තියෙන. බණ කියන එක නෙමෙයි බුද්ධහම පතුරන ක්‍රමේ මැජික් පෙන්වන එක. සූ කරන එක. මනෝමය කයින් වැඩ කරන එක. මේක පෙන්නන එක කියලා. ඒක නිසා මෙතෙන්ට එන්න මේ බුදුහාමර පෙන්න මේ පොට්ටපාය සූත්‍රය වගේ තියෙන කාරණා දැනගෙන මෙතෙන්ට එන්න කොච්චර භාවනා කරන්න ඕනද කියලා බලන්න. මේ දරුවෙකුට ඉස්කෝලේ යන දරුවෙකුට මේක කියලා දෙන්න අපි ඒ දරුවට දවසේ සෑහෙන වෙලාවක් භාවනාවට දීලා දෙමව්පියොත් එක්ක පුරුදු කරලා උන්ට කියන්න එපාය. උඹල කොච්චර තොරතුරු හෙව්වත් අන්තිමට අර්ථකථනය දෙන්න බුදුන් ළඟට යන්න එපායි. අනිත් නැත්නම් ඕනම දෙයක් බලලා ඕනම බරුව කර්තකතන දෙන්න පුළුවන්. මේ කතාවම කතෝලික පල්ලියට දුන්නා පොතක් ගහනවා. මේක දියන්නාංශගේ ඒකට කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා. ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බුදුහාමුදුරුවෝ. නමුත් බුදුජනක කියතු මේ සංඥාවක් බලව, හීනයක් බලව, මතයක් බලව මේක අනුව උඹලා මේ මිනිස්සු රවට්ටන්න හදන්නේ කියලා. සංඥාව වෙන එකක් ආත්ම වෙන එකක්. මනෝමය සංඥා මනෝමය ආත්මේ නෙවෙයි මනෝමය කය නෙවෙයි ආත්මය පොට්ටපද අර විදිහට කිව්වට පස්සේ පොට්ටපද ඔබ කියනවා නම් මනෝමය මනෝමයංකෝ ආම්බන්ති අත්තම් පච්චේ පච්ච පච්චේමි සංස්මය ආත්මේ මනෝමය කියලා මම කියනවා අංග ප්‍රත්‍යංගයේ සංකලනය අහිරින්දිය කියලා හඳුනන කියනවා උඹේ ආත්මේ මනෝමය නම් ඒක නෙවෙයි සංඥා ওই සංඥාවේ ආත්මය වෙනස් කියලා ඒක තේරුම් අරගන්නකොට බුදුදහම කියන්නේ මම අපිට කලින්ම කිව්වා උපදින සංඥා නෙවෙයි මැරෙන්නේ. උපචිච්ච දෙක මැරෙන තරමටවත් තින්නේ නැහැ. ඒකේ තරම් ඉක්මනට විපරිණාමයටපත් වෙනවා. ඉතින් එහෙම දෙයක් තුළ කොයිද සංඥාවක මේ ආත්මයක් හොයන්නේ? ආත්මේ තියෙන එක දිගට පවතින දෙයක් නෙවෙයි. වශීපත් වෙන පුළුවන් නෙවෙයි. ඉච්ඡා සාර දෙයක් නෙවෙයි. මේකේ සාරයක් නැහැ. උපදින දේ එතනම මැරලා යනවා. ඒක නිසා උඹ ඔය කියන මනෝමය කයත් මනෝමය තත්වකුත් නෙවෙයි ආත්ම භාවය කියලා බුදුසසුනාංශයේ ඒ පොට්ටපාද දෙන ඉදිරිපත් කරන මතය ඒක තියෙන නිස්සාරකම පෙන්නන මිසක්ක ඒක නිග්‍රහ කරන්න යන්නේ මොකද ලෝකේ ඉන්න 180ක් 90ක් මේ වැරදි මතයේ ඉන්නේ ඒගොල්ලෝ හිතනවා මේ මොනව ඇදුවත් අරගෙන මේ මනෝමය කය හදා ගන්න ඕනේ. ඒක පුළුවන්න්නේ ඉති ප්‍රතිපාත්‍යාර සරි දෙයන්නාන්සෙට. ඒ නිසා මේ බණ බාන කරන සංඝයා වහන්සේලාට ඒ නිසා සංඝයා වහන්සේලාට පූජක පාපවත්තලා අපි භවනා නොකරලා නිවන් දකින්න පුළුවන් කියලා. ඒ නිසා චංචා ස්වාමීන් වහන්සේ කියනවා ඔබ කවදා හරි ආධ්‍යාත්මයක් හිතන ඔබ කවදා හරි පිටින් රහතන් වහන්සේ තමක් දැක්කොත් එදාට ඔබේ ආධ්‍යාත්මික ගමන ඇනේ කියනවා. ඔබ උන්දට වැඳ වැඳ ඉන්නවා මිසක් ඔබේ වැඩක් කරන්නේ මේක මොකෙක් අතර අතන්නා සිනාන කියලා කියලා හිතපන් මම rahat වෙන්න ඕනේ කියලා හිතපන් අන්න එදාට විතරයි ඔබ යෝගාවචරයක් වෙන්නේ එචා බුදුහාමුදුරුවෝ නිකම් මේ පූජා සත්කාර දීලා නිවන් ලබන්න පුළුවන් જાති බාල බඩුවක් නෙවෙයි බුදුන් කියන්නේ මං කියන දේ කරපන් කියලා අදීන rahatන් නැතලා හුඟ දෙනෙක් කියන්නේ මම මොනවක්වත් කරන්නේ මගේ බඩක් කන්න ඕන rahat කරතයි ඔන්න සෝවන් කරතයි ඔන්න බල දෙන්න පුළුවන් ඉතින් ඒගොල්ලෝ කියන බොහොම කෙටි ක්‍රමයක් නේ තියෙන්නේ මේ බණක් දෙකක් ඇහුවා සෝවන් වෙනවා ඒගොල්ලෝ හිතනවා මේ ඒගොල්ලෝ ගාව ඉන්ද්‍රජාල දෙනවා. ඒ කියන ඕන කෙනෙක් ඉදිරිපත් කරන මූලධර්මය බලන්න සංඥාවක් පටලයි කියලා. මම නැවතත් කියනවා ඔය කියන සාසනය පටලවාගත්ත ඕන කෙනෙක්ගේ ධර්මය බලන්න සංඥාව පටලවාගෙන තියෙනවා. ඒක භයානක රෝගයක්. ඒක නතර කරන්න ඒක සනීප කරන්න ඉතාම අමාරු. රූප පැටලිලා තියෙනවා නම් ගහන්න පුළුවන් කනට. ගහමු ගමන් තේරෙනවා. වේදනාව පැටලිලා තියෙනවා නම් පෙන්වන්න පුළුවන් දුක් වේදනා සුඛ වේදනා. ආත්මේ සංඥාව පැටලව ගත්තා පස්සේ සාමාන්‍ය කෙනෙක් පිස්සු කියලා. අපි කියන නුගුණේ කියලා. මේ සංඥා පටලගත. ඒගොල්ලන්ට සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න බැරි වුණාට කර්මස්ථානාචාර්යවරයෙක් වුණාට පස්සේ හුඟ පූජා සත්කාර හම්බ වෙනවා. පිස්සුනේ. ඒක නිසා කතෝලික මිනිස්සු කියනවා අපේ ඉන්න සාන්තුරින්ගේ 50ක් පිස්සෝ 50ක් සමත භාවනාකාරයි. මේ පිස්සන්න ඕනේ මැජික් කරලා පෙන්නන්න පුළුවන්. බයලචනේ අනික් කටට වෙන්නේ මේ මේ මනුස්සයාට පුදුම ශක්තිය තියෙනවානේ. අපි මොලේ නරක වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සමතෙන් ගිහිල්ලා. ඒ නිසා මේ தත්ත්වයේදී අද මේ මේ මේ බුද්ධ ධර්මයේ බෞද්ධය ගොඩ ගන්නවා කියන එක හිතන්නවත් එපා. ඒ මොකද ඒ ලනුව දෙන එක නා ඇත්තටම අහිංසක වෙන්න පුළුවන්. පටලවාගෙන මේ මනෝමය කයක් තියෙන්නේ මට අහෙන් අරෙන් තමයි මට පණවිඩය හම්බ වෙන්නේ. ඒක සැක කරන්න ඒක ඇත්තයි. ඔකට කැමති නම් මයිලකට එන්න මම ආශිර්වාද ගන්නවන්නම් රහත් වෙන්න පුළුවන් කියලා. ඉතින් හිතනවා මේ මහන්සි වෙනවට වැඩි එක ලේසි කියලා. ඉතින් ඒ නිසා මේ පොට්ටපාද කියලා අපි අන්‍ය තීර්ථයේ ගිනායකට කතා කරාට මේ බෞද්ධ අතුල එහෙම මේ භාවනා කරන ලෝකෙකම ගත්තත් මේ පටලවිලි තියෙන නිසා මේ පොට්ටපාද සූත්‍රය වගේ ඉදිරිපත් කරගත්තාම අපිට ඒ දේවල් සාකච්ඡා කරන්න පුළුවන් විවෘත වේදිකාවේ මොකද හේතුව මේ කාටවත් දොස් කියන නෙවෙයිනේ පොට්ටපාද සූත්‍රයේ තියෙන එකක් නේ එතින් බලනකොට පොට්ටපාද අපිට හොඳ සාකච්ඡා මණ්ඩපයක් සකස් කරලා දීලා තියෙනවා. සරුවචනාංශෙත් පොට්ටපාද වටවත් රිදෙන්නේ නැති විදිහට කතා කරන්නේ. හැබැයි කතා කරාට ප්‍රශ්නේ පැනලා යන්නේ නැහැ. හරියට කාරණාට උත්තර දෙනවා. නමුත් මම මින් ඉදිරියට ඉදිරියට මතක් කරන බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ පොට්ටපාද තව තව ක්‍රමවලට මේ ආත්මය වර්ණනගෙනවා. ඒ වර්ණනගෙන හැම එකක්ම සරුවචනාංශේ මේ ක්‍රමයටම එකම එකම තර්කම ඉදිරිපත් කරන්නේ වටපාද උපදින සංඥාව නෙමෙයි මැරෙන්නේ කියලා හිතාගන්න. අඤ්ඤා සංඥා උපජ්ජಂತಿ අඤ්ඤා සංඥා නිරුද්ධಂತಿ. උපදින සංඥාව මැරෙන මැරෙන්න පවතින තාක් කල්ලත් සංඥාවේ නිත්‍ය ගතියක් නැහැ. ඒක සම්නික්‍රම අනිත්‍ය දෙයක්. ඒක අල්ලගත්ත ලෝකයක් තමයි මේ තොරතුරු සාක්ෂණය කියලා කියන්නේ. අපේ මතකය කියලා කියන්නේ. දැනුම කියලා කියන්නේ. ඒ දැනුමේ නිවන නැහැ. සුද්ධ වශයෙන්ම ගෙතයි කෙදිනව නෑ. ඒ නිසා මේ දැනුම පාවිච්චි කරන උපකරණයක් විදියට නැත්නම් මේක නිවන විදියට ගන්න නැතුව මේ සංඥා ගොඩක් බදාගෙන අපි මේ ඉන්නේ. ඒක රූපී වෙන්න පුළුවන්, මනෝමය වෙන්න පුළුවන්. ඒ නැත්නම් ඊගාට කතා කරන අරූපී වෙන්න පුළුවන්. ඔය කොයි එකෙත් තියෙන අපි ගත්ත සංඥාව ඊගාවට පෙන්වන්න තරම් ඊගාචිත්තක්ෂණ ගෙනහට පාන්න තරම් පැවැත්මක් නැහැ. ඒක නිසා මේ ආත්මය සහ සංඥාව කියන දෙක පුදුමාකාර අතර වෙනසක් තියෙනවා. නමුත් පොට්ටපාද කියනවා ආත්මේ සංඥාවයි එකයි කියන එක ලෝක මතයක් කියලා. නිසා හොඳට සලකා බලන්න භාවනාවේදී භාවනා ඉදිරියට යන්න තියෙන ප්‍රධානම බාධාව තමයි තමයි ලබාගත් යම් යම් දේ අල්ලගෙන ඉන්නේ. මම හසවල් තැන ඉන්නවා කියලා සංඥාවෙන් බදාගන්න. බදාගත්ත ගමන් ගමන ඇනේ කියනවා. මේ අල්ලගන්න දේ වෙනස් වෙන සුළුයි. ඒක ඊගායකට යන්න දෙන එකයි භාවනාවේ ප්‍රතිපදාව. කෙලස් කපනවා කියන්නේ කිව්වොත් කිසිම දෙයක් බාර ගන්න ඒව අන්තට්ටු විතරයි. මෝඩකමට පණ දින අන්තට්ටු විතරයි භාවනාව නම් පෙරලෙන ගලේ පාෂින බඳ කිව්වා වගේ පෙරලි පෙරලි කැපි කැපි ගෙවි ගෙවි ඡේවිවි නිරුද්ධ වී යන්නේක. ඉතින් අපි බලමු ඉදිරි දේශනාවලදී ලැබෙන ප්‍රස්තාව හැටියට බුදුරජාණන්සේ කොහොමද මේ ගැඹුරු ගැටලුව විසඳන්නේ කියලා අද දවසේ අපිට වෙන්ගලා තියෙන කාලය සමාප්ත නිසා මෙතන ධර්ම දේශනාව නතර කරනවා. කිරගෙන යන තමන්ගේ කටයුතු වලට මේ දවසේ ධර්ම දේශනාවත් හේතු ආයසලා වීමෙන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩි වීමට මේකත් ඉවහල් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා. ශිර දිනාට සාන්ති මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මම ආන්න කියන්නේ ඉතින් හිටිය ආර්ථනා කරන්න ආර්ථනා ඉස්සලා පයින්නවනම් කමන්නේ හොඳයි කියලා. මාන. ගොන්සි සම්පූර්ණ දේශනාවෙන් මට මම බයර් පැටුණා වගේ වුණා. රූපී අරූපී භානාම නිකුත්යි කියන. යම් කද ප්‍රශ්නේ හරියට කියන්න ආයෙසරයක්. පැටලලා තියෙනවා නාම රූප. රූපී අරූපී ඔය තුන රූපී අරූපී කියුවත් නාම නාම රූප කියුවත් එකමයි. අරූපී කියන්නේ නාමයි. දැන් නාමයි රූපය මැද්දේ මොකක්ද නැන්නේ ඒ දෙක අතර තියා නාම රූපවත් කියලා දෙයක් නැත්තම් ඒ දෙක ශූන්‍ය නම් ඒ දෙන්නේ සාපේක්ෂතාවයක් දෙන්නට හේතු වෙලා කරනවා ඒ දෙන්න මෙහෙම වෙල හෙලෝග්‍රැෆික් රූපයක් මතු කරනවා එහෙන් මින් ඇවිල්ලා ඇවිල්ලා වැඩිලා හෙලෝග්‍රැෆික් එකක් හදනවා ඒ එන හැම බීම් එකකම තියෙන්නේ යමක් නෙවෙයි යමක් නොවන එකක් ඉතින් ඒක ලියලා මේ ලෝකයක් මඟුවට පස්සේ මේක නාම රූප කියලා දෙකට කඩාගත්තත් අපි පැටලව ගන්නවා ඇති. තුනට ගියාම තව පිස්සු හොඳේ කියනවා. නාම කියලා දෙයක් ඇත්තෙත් නෑ ලෝකේ රූප කියලා සාපේක්ෂ නැතුව. රූප කියලා දෙයක් නෑ ලෝකේ නාම වලට සාපේක්ෂ නැතුව. මේ දෙන්න රයිගමයි ගම්පලයි වගේ. ඒක තමයි සංඥා නිරෝධෝ කියන එකේ තේරුමක් නැහැ. ඒ සංඥා නිරෝධ විචිතන තමයි ප්‍රകൃතිය. මේ සංඥා හදාගත්ත තැන තමයි පටලවිලි තියෙන්නේ. සංඥා වල තමයි තියෙන නාම රූප දෙක. තේරෙනවා කියලා හිතන්නේ නේ නෑ තේරුණා මම කියන්නේ නෑ වයිර් පොඩ්ඩක් පැටලිනේ පොඩ්ඩ නේ යෝගයිටි අර දැන් පැටලුම් ඇරෙනවා තියෙන්නේ වයිර් මාරු වෙලාමනේ අපි මේ යමක් තියෙනවා කියලා පටන් අරගෙන තියෙන්නේ බුදුහාමර කියනවා ඔව් ඕ බබා කියනවනේ තියෙනවනේ අර දෙන්නේ අල්ලන දේ දහ ඒක අරගෙන ඕකදී හොඳට බලන්න ඕනේ ඕක දිගට තියනවා වෙනස් නොවි දුක නොදී ඔබට පාලනය කරන්න පුළුවන් දෙයක් තියනවාද කියලා. එයා කියනවා නෑ නෑ මේකට කියන නමයි මට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඊය ප්‍රශ්නක් අහනවා. ඊට මේ ඔබ වහන්සේ මේ රූප නාම කතා කරනවා. ඔබ වහන්සේ මේ පංචස්කන්ධයන් කතා කරනවා. මට තියෙන්නේ මේ අම්මට තියෙන කැමැත්ත. ඉතින් අම්මා කියන්නේ රූපෙකුත් නෙවෙයිනේ. මේ මගේ වේදනා සංඥා සංකාරත් නෙවෙයිනේ. අම්මා කියන සංකල්පෙටනේ. ඉතින් ඒක හරි අම්මා මේ රූප වලට වැඩිය හපන්නේ. නාම වලට වැඩිය හපන්නේ. ඉතින් මිචින් ස්වාමීන් වහන්සේ ඕකට කොහෙද නාම රූප හවුත්තරයක් දෙන්නේ? ඉතින් මං කෝ ඔබ බැඳලා තියෙන උඹේ අම්මට මිසල් අල්ලපු ගෙදර අම්මට නෙවෙයි නේද කියලා. ගියාත්මේ අම්මටත් නෙවෙයිනේ. අල්ලපු ගෙදර අල්ලපු ගෙදර අම්මට බැඳලා එකට ඔබට ප්‍රශ්න නෙවෙයිනේ. ඔබ බැඳලා තියෙන උඹේ ආත්මෙ තියෙන ආසාව මිසක් අම්මා නිකන් දඩ බීම විතරයි. මගේ අම්මා ගියාකට පස්සේ ඒක බදාන්න නැටුවට අම්මලාට ආසාව තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ නේ කිරියම්මවරුගේ දාලා දීපු ගමන් ප්‍රශ්න ඉවරනේ. අම්මවරුගේ දානයක් දෙනවා අම්මට සාදරිනවා. මේ අම්මනේ මගේ අම්මට. ඒ කියන්නේ මට තියෙන ආසාව තමයි මේ මමයා පවත්තන්න බැරිකම නිසා අපි නාම රූප වලින් ජනිත එකක් ගන්නවා. ඒක කෙලින් තියන්න බෑ. මෙහෙම එකක් නැහැ. ඊට පස්සේ අපි දවස පුරාවට මේ රූප ඔප්පු කරන්න හදනවා. නාම ඔප්පු කරන්න හදනවා. බුදුහාමුදුරන් බෝරු බබා. එහෙම එකක් නැහැ. ඉතින් මමත් නැද්ද? එතකොට එයාට වදින එන එන මමත් නැද්ද? ඒක මං කිව්වේ නැහැ ඔයාලට. මං කිව්වට අල්ලගත්ත රූප කියන එක වෙනස් නොවන එහෙම රූපෙකුත් නෑ නාමෙකුත් නෑ ඊට පස්සේ මනස කල්පනා වෙනවා බාහිර පාට වෙනවා දැන් බුදු දෙනසේ මටයි බණ කියන්නේ මම නෑ කියනවා බණහනේ කාට කියනවා තෝ නැති ඒකල කියන එකට ආශිර්වාද කියනවා මේ හේන ගහිල ඵලයන් කියන එකට නාසමාපෝ කියලා බණ කියනවා බණ කියනවා බණහනක පිංචිද්ද වෙනවා කියලා අන්තිමට කියන අරන් ගිල මුල ගන්න තන. පරංගල මූණකට හොදනවා කියලා. දින්සාමේ එකතු කරන්න හදන කතාවේ ගියොත් මේ ආගම තුල ධර්මයේ තුල අන්නිකර පටලවිලක් වෙන්නේ. දැන් එකතු කරලා තියෙන ටිකෙන් තමයි දුක තියෙන්නේ කියලා දන්නවා. මේ එකතු කරගත්ත නම් කියලා කොටසක් තියෙන එක ඒකාන්ත දුකක්. එකතු කරගත්ත රූප තියෙන ඒකාන්ත දුකක්. ඒක හොඳට විනිවිද බලපුවා මේ අසුචි ඒ මොන රත්තරන්ද? ඔක අසුචි බව තේරුම් ගත්ත පස්සේ ඔක හැලෙනවා. ඒක බයවෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ තව දේවල් එකතු කරන වෙනුවට එකතු කරපු දේ විසිකරන්නත් එපා. ඒක හොඳට පිළිසින්දලා බලපන්. ඔබට හොඳටම ඉදිරිපත් වෙන ප්‍රසිද්ධ වෙන දෙයක් අරගෙන නියෝජනයක් වශයෙන් හොඳට පිළිසින්දලා බලපන්. ඔක තියනවාද කියලා ගන්න හරපද්ධතිය. ඔක තියනවාද බලපන්. එක මොහොතකින් තව මොහොතකට යන දෙයක්. එහෙම දෙයක් නැති එකේ මේ කරගෙන යන විහිළු දැක්කට පස්සේ ආත්ම භාවයේ බුදුරජාණන් හරියට පාවිච්චි කරන සන්දර්භයක් වශයෙන්. ඒ මේ මනසේ ගන්න ඔබ ආත්මය කියලා කියන්නේ මොකේද කියලා. ඊයේ බණදී ඥානන්ද සංස පින්නවා විනාත් පින්දක සතුමා ගියාට පස්සේ අනේචිත ආරාමයකට ඒගොල්ලෝ අහන උඹ මොන මතේද උඹ මොන මොන දික්කේද ඉන්නේ උඹට මොන මතේ තියෙන්නේ බුදුහමර මතේ උඹ දන්නවනේ මන් දන්නේ මම බුදුහමර මතේ මන් දන්නේ සංඝයාගේ මතේ උඹ දන්නවනේ මන් දන්නේ හරි උඹ උඹේ මතේ මොකද්ද ආ ඒක කියන්නේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ මතේ මට පොඩ්ඩක් කියලා දෙනවා අහුණා අහුණා අන්නේ තේසුක මත 10ක් කියනවා. මේ ලෝකේ සස්සතයි මේ ලෝකේ අනිත්‍යයි මරණය මත වෙනවා මරණය මත නොවෙනවා තථාගතයන් වහන්සේ ඉන්නවා තථාගතයන් වහන්සේ නැහැ. ඉතින් ඒකකටම තේනවා ඒගොල්ලෝ ගාව නැහැ. ඒකට කියන ඔන්න එකක්වත් නැති එක තමයි මගේ මතය. කොච්චර ලස්සනද බලන්න ඉදිරියපත් කිරීම. දැන් ඔයා කියනවා ආත්මයක් තියෙනවා කියලා. මෙයා කියන ආත්ම ඔය දෙන්නම එකට හිටිය මං එන්නේ ඉස්සල්ලා. එයා කියන ආත්මයක් තිබේ කියන එක මතයෙන් මම ගන්න සස්සදේ. මෙයා කියන ආත්මයක් නැහැ කියලා. මෙයා කියන සාධුවන්තයන් මාසේ ජීවත් වෙනවා. තථාගතයන්සේ ජීවත් වෙනවා ඉන්නවා. එතන එහෙම තථාගතයන්සේ කියලා දෙයක් නැහැ. මරණය මැත්ත වෙනව නැහැ. ඊට පස්සේ කියනවා දැන් වාට තියෙන ඔය එකක්වත් මයි ළඟ නැහැ. ඉතරයි මගේ මතේ. ඒ තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට අද්දිට්ඨිය කියසයි. නැත්නම් පුළුල් දිට්ඨිය කියයි. මේ ඔක්කොම දැනගන්න ඕනේ මේක නැහැ කියන්නේ. මෙයා දරන මතේ මෙයා දරන මතේ මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකෝ මේ මිනිස්සු කතා කරන්න හොඳ නැහැ කියලා මම අයින් වුණා නම් ඒකම මගේ මතේ වෙලා මම වැරදි කාර්යයක් කරනවා ද්වේෂයක් තියෙනවා. මෙයාට හොඳට විස්තර කරන්න දෙන්න ඕනේ යාගේ මතේ. ඒකට කියනවා ඔයා කියන එක මට තේරුණා නම් අපි දෙන්න අතර සංවේදනයක් වෙනවා. ඔයා කියන එක නෙවෙයි මයිලක තියෙන මතේ. මෙයා කියන එකත් හොඳට තේරුම් ගන්න ඕනේ ඒ ටු ඉෂත් තේරුම් ගන්න. ඒකට කියනවානේ මට තේරුණා නම් මට තේරෙන මෙච්චරයි මට ඔයාලට කියලා දෙන්න පුළුවන් ඕක නැති එක තමයි මගේ මතේ. මොන්නම දෙයක්වත් අල්ලුවා නම් අහු නැහැ කියලා හිතනවා. නාම රූප වශයෙන් හෝ ඒ දෙක අතර පැදක් වශයෙන් හෝ එන්නම් පෙරර කිව්වේ මොකද්ද? මේ සමාජවාදී ගමනේ අම්බලන්නේ නැත. ගියා නම් ෆයිට් එක නැත්තම් ගෙදර. රෙස්කිරිලක් නැහැ. නාම රූප දෙක අතර රෙස්කිරිලක් නැහැ. එක්ක නාම එක්ක රූප දෙකම වදක බාරිය දෙන්නේ. ඉතින් රැස් කරන හරියක් රැස් කරුයි අපි. හැබැයි ඉතින් නාම රූප නැතුව ඉන්න බෑ. මම මේ ඉන්න තාක්කල් උට කණ්ඩ ඕනේ. ඒක හොඳට දැනගෙන කාම රාත්තල් ගන්න කියලා. එච්චරයි ශික්ෂාව කියන්නේ කනකොට කපා තාත්තා ගන්න කියලා. කනරුවා චිකොත්තේ ඉබ්‍රාහිම් ආන්ද කියනවා. ඔබ ඇත්තෙත් නැත්තෙත් නෑ ඒ දෙකමත් නෑ කියලා. කියන්නේ උඹේ කියන සංකල්පයක් තිබුණොත් ඒක ඩිස්ප්‍රූව් කරන්න තියෙන ඔය තුන විතරනේ. ඔබ ඉන්නවා කියලා මම පිළිගන්නවා. උඹේ ගෑණි කියන අයියෝ මේක පොන්නේ නෑ මේක නෑ කියලා. ටිකම පිළිගත්තොත් ඉවරයි. ඕන කියන්නේ නැතුව නෑ කියන්නේ නෑ ඕන නෑ කියන එක පිළිගන්නත් එපා. මොකද මේ නැති එකක් ගැන මේ අහසේ මන්දිරයක් තියලා ඉනිමකක් බඳිනවා. කොහෙද ඉනිමක බඳින්නේ? මම මේ අහසට යන්න මාලිගාවට යන්න. කොහොම මාලිගාව? උතුරේ දඟලන නෑ ඉනිමක හදලා ඉවරලා කරන්නම්කෝ. ඉතින් ඉනිමක බඳින්න බෑනේ. නැති මන්දිරයකට බුදුහාර කියන මිනිස්සෙක් කියනවා මම කන්නේත් නෑ බොන්නේත් නෑ ජනපද කල්යය ගෙනත් දෙනවා කියලා. ඒකට අහන මේ ජනපද කල්යයන් දැකලා තියෙනවද නැහැ. කොයි දිශාවෙද ඉන්නේ දන්නේ නැහැ. වයස කොච්චරද දන්නේ නැහැ. පාට මොකද්ද දන්නේ නැහැ. ඒ මෑගෙන මං කන්නේත් නැහැ බොන්නේත් නැහැ දෙනකම් මම උපවාස කරනවා කියලා. යමනියට මැරණේක හොඳයිනේ. ඔය ඔය කරන වැඩේට වැඩිය මොකද දනකෝ නැති, දන්නේ නැති ජනපද කල්යාණිකට ප්‍රේම බඳලා. කියනවා මට මේක ගෙනත් දුන්නේ නැත්නම් මේ ඉතින් ඌව තමයි බුදුරජාණන් සිහිපත් කරනවා. මට බොහෝම ප්‍රසිද්ධ දෙයක්. අපි මේ සැලසුම් කරන තැනට ගියේ එක එක්කත් මේ ලෝකේ නැහැ. මේ භෞතික ලෝකයේ අපි ඔය ළඟා වෙන්න හදන දේ ගියේ එක එක්කත්ම නැහැ. ඒ චේතෙත් අපි මේ කැසපට ගහගෙන නටන නැතිලෙදී ඒක උපහාසයට ලක් කරන්නේ නැතුව ඉතින් බුදුරජාණන්සේට මොකද භෞතික සම්පත් යම් ප්‍රමාණයක් නැතුව ජීවත් වෙන්න බෑනේ. නැත්නම් ප්‍රමාණය ඉක්මවල මේකට අඳාගෙන ගිහිලා ඕවර් ටයිම් කරන ලෙඩ හදාගෙන භාවනා කරන්න වෙලාවක් නැහැ කියාගෙන නටන මේ නැතිලෙදී ආ බලනකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔය කියලා දෙන්නනේ. ඉතින් ඒක අර පොඩ්ඩක් කොනහලා මේ පැත්ත ස්තුති කළා තමයි වැඩේ ගෙදියන්නේ. සංස්කාරී අපි සංඥාවෙන් සංස්කාර ඇති කරනවා. එතකොට අපි එහෙම ඇති නොකර ගන්න සංඥාව කොහොමද දකින්න ඕනේ? සංඥාව ඒ තරම්ම වලටයි. සංඥා ඒ තරම්ම ඇතිව නැති වෙන දෙයක්. ඒක හැඩ කරන්න තරම් පව තින්නේ නැහැ. ඒක තිබුණොත් නේ අපිට උපගාලා අට්ටක් කරලා තියන යම පවතිනවනේ අපි මැෂින් එකට චක් එකට යකඩ හිර කරගත්තොත් නේ ඒක පොට කපන්න පුළුවන් ඉන්නේ මේ හිර කරගන්න තරම් බැරි අපි ගත්තොත් පිපිඤ්ඤ මේ මේ තැම්පිච්ච පිපිඤ්ඤ කැලක් චක් එකට හයි කරලා කටරෙන් කපන්න පුළුවන් සෙන්ටර් කරන්න පුළුවන් හයි වෙන්න යකඩයක් එපා හිර කරන්න ඒ නිසා චක් එකට අහුවෙන්නේ නැහැ මෙලෙක් වෙච්ච දේවල් අපි මේ හයි කරන්න නම් මේක ඉස්සිරෝ පවතින්න ඕන අපේ රාමුවට අල්ලන්නේ. ඉතින් රාම කියන සංඥාව කියලා ගන්නකොට රාමුවට අහු වෙන්නේ ස්ථිරව තියෙන දේ. ඒක බුදුහාම කියනවා ඔබ තියෙනවා කියන හොඳම තියෙන දේ කරගන්න. එන්න ඔක නැවත නැවත බලපන් බලන්න බලන්න කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. ඉතින් ඔය සකස් කරන්නේ කොයිද වෙලාවක් තියෙන. සකස් කරන්න තියෙන්නේ මේක අතට අරගෙන හිර කරන්න පුළුවන් නන්නේ. ඉතින් ඒ තරම්වත් කරන්න දෙයක් නැහැ. පටන් ගන්න සංඥානේ ඉවර වෙනවා. ඒක සංඥා උපජ්ජන්ති ඒක සංඥා නිරුද්ධයි. සංඥාවේ අනිත්‍ය ස්වභාවය. ඒ තරම් වොලටයිල්, ඒ තරම් මේකේ හරපද්ධතියක් නැහැ, මැදක් නැහැ. ඒ නිසා මේ සංඥාවේ දෙයක් නැහැ කියලා අපි හටුණු කැලක් අරගෙන ලස්සන පත්‍චින රූපයක් කපනවා කියලා හිතන්නේ. මම දෙකට වෙනවා ලක්ෂ කැලේ කපනවා. ගණ දෙයියන්ගේ රූපේ. ආයේ මොකුත් නැහැ. මේ මේක ඕනි ගානට විකුණන්න පුළුවන්. ඒතර ලස්සන හැම අතුට්ටියක් කරන මොකද වෙන්නේ? සමන් කැලේ ඇඟේ ගෑවොත් මොකද වෙන්නේ? නමුත් මේ පත්නේ මේ මේ ගණිත විරූපේ ඇත්ත. නමුත් මතක තියාගන්න මේකේ තියෙන සබන් කැලලක. ජීවිත අත්‍යේක වර්ණාකම් දෙන්න ඕනේ. මේ ජීවන දෙක තියෙන්නේ රූපේ ලස්සනයි. නමුත් මේක වෙනස් වෙන සුළුයි. පුරුසුමට වෙනස් වෙනවා, සීතලට වෙනස් වෙනවා. ඉතින් අපි ඒක ඒ මනසයා බඩ රසාට එක වියදම් කරලා කරනවා. පත්ති රූපේ නැහැ කියන්නේ නැහැ, ගණිත විරූපේ නැහැ කියන්නේ මේක සබන් කැලලක තියෙන්නේ. එනතර රටවල වලින් හදපු පුටුවක්. කැටයන් කොටන්නේ ඇයිද අපි? දිරච්ච වෙල්ල වේයෝ ගහපු ලී කාලේ ගහපු පුටුවක් කැටයක් කොටන්නේ ඇයිද? කැටයක් කොටන්නේ කල්පවතින දෙයක්. කැටයක් කොටන තරම් මේක තියෙන්නේ නැහැ. දිරච්ච වංගුර දෙයක්. වැඩගත්තර කමන්නේ පුටුවක් විදියට ඒක. නමුත් මේක මේ දරුවට මේක දෙන්න ඕනේ මේ කැටයක් කොටන්න ඕනේ සමීචික කරන්න ඕනේ කියලා කියන්නේ වාඩි වෙන්නෙත් නැහැ. අර පුටු ඔළුව උඩ තියන්න නණ්ඩායි. අපිට මේ හම්බෙච්ච මනෝසාරණ භාවයත් ඒක මේ නිවනකට ධර්මයකට පිටන විසක්කා මේ හම්බ කරන්නයි අනුන්ට පාපේ කැපේ පිටින්ට කටයුතු කරනකොට අර ගණදේවි රූපය අල්ලගෙන පූජ කෝවිලක් හදන්න හදනවා. සහ ලක්ස් කැලක් කපු ගණදේවි රූපය කරන කෝවිලක් හදන්න හදනවා. යා කියනවා මට ලස්සන දේව රූපයක් හම්බුණා. මට කපුවෙක් විතරයි අඩු බෙරයක් විතරයි අඩු. අර අමාරිසය කියනවා කාර්යයක් හදන්න බෑ ගන්න බෑ අපිට. මෙහෙම කරතයි. පරණ ටයරයක් කරන ස්පෙයා පාර්ට්ස් ආවා. දාලා ටයර් එක මාරු කරපන්. පන ටයර් එක පොණ තැන් ගන්න පුළුවන්. ටයර් රිම් එකක් දාන රිම් එකට ඇක්සල් එකක් දාන ඇක්සලරේටර් බොස් කෙටියක් දාන දායුල පාර්ට්ස් ගන්න කාර්ය ගන්න පස්සේ ටයර් එක විහි කරලා දාපන්. ඉතින් අපි මේ වගේ දෙයක් ඔය මොඩියෝ රජ වෙන්න හදන්නේ එහෙමයි. පරණ ටයර් එකක් දාපු පයිසෝදී ඔක්කොම ටයර් එක තියෙනවා නෑ. ඊටු ටික විතරයි අඩු. පුදුම ඒ හීනේ තමයි ওই විශ්වවිද්‍යාල උගන්වන්නේ. උඹට චීන ටයර් එක බරන ටයර් එකක් මොකද්ද මිනිස්සු ඕක ලෝන් එකක් ගාලා ගනිකෝ ඉතුරු කෑල්ලේ මම මාර්ගවල දෙනකෝ පස්සේ ටයර් එක ඉතින් මේක හිතන ඇත්තට ඉන්න හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් කියන්නේ හොඳ ආර්ථික ගමනක් තියෙන්නේ මම ඇත්තටම ටයර් එකක් තියෙනවා පොඩි එකක් දෙල්ලමට ගෙනාව එකක් ගෙදර ඉතින් අර කාර් හදන්න මේ විහි කරපු ටයර් එකක් බව දන්නෙත් නැහැ ඒ අපිට අපිට හම් වෙන්නේ ඌව තමයි අල්ලගෙන අපි විශාල සැලසුම් හදනවා මාස් මාලිගාවට මේ ඉනිමම් බඳින්නා වගේ නොදැක්ක ජනපද කල්යාණීකට පෙන් බඳිනවා වගේ එච්චරමයි ඒ ස්වාමිනාංශ පරමාර්ථ ධර්ම කියලා එකට තියෙනකොට ඒ පරමාර්ථත් අර ප්‍රඥාප්ති පරමාර්ථ කියලා අපි දැන් විස්තර කරනකොට පරමාර්ථ ස්ථිරව පවතිනවා කියලා සඳහන් කරනවානේ මාත්‍ය අභිධර්මයේ ස්ථිරව පවතිනවා කියලා හිතනවා ඒක පචයක් කියලා දන්නේ නැහැ අභිධර්ම කියන්නේ පචයක් කියලා දන්නේ නැහැ. ඒකනේ ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් මෙයා අහනවා නාම රූප දෙක මැද එකක් තියෙනවා කියලා. නාම රූප කියලා දෙයක්වත් නැත්තම් මැද එකක් හොයන්න පුළුවන්. ඒ නිසා අභිධර්මයේ කියලා කියන්නේ පස්සේ හදාගත්ත ප්‍රඥප්තිය. ඒක කියන්න පුළුවන් වැරදි නෑ. නමුත් බුදු දේශනා තියෙන්නේ ධම්ම විනය විතරනේ. අභිධර්ම පිටකයක් සූත්‍ර පිටකේ විනය පිටකේ අභිධර්ම පිටකයක් කියලා පස්සේ තියෙනවා පිටකයක් ඇවිදිනවා විනයති බුදුහාමි කියන්නේ ධම්ම විනය. ඒ දැන් වෙලා දෙන අභිධර්ම කියන්නේ විනය ධර්මයේ ඇතුලේ කොටසක් කියලා. නමුත් ධර්මයේ ඇතුලෙන් ආපු මේ දරුවා ධර්මයේ විනාශ කරලා තියෙනවා. ඒ කේල් ගහ අම්මා විනාශ කරා වගේ ඒකට කියනවා 84000 ධර්මස්කන්ධයේ 40000ක්ම අභිධර්මයේ. සූත්‍ර පිටකයේ තියෙන 24000යි 27000 ඇතුළේ තමයි 42000 තියෙන්නේ. ඒක බුදුහාමර මතක නැතිලා කියවිලා නැහැ. 27000 ගැන විස්තර කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අභිධර්මය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂයක් කිව්වම ඒක ඇතුළේ තියෙන පරමාර්ථවල එතන බුදුරජාණන් 45ක් අවුරුදු දේශනා කරපු ඔක්කොම සූත්‍ර පිටකෙත් නැහැ. නෑ. කාලය. නේ කාලේ නෙවෙයි. ඒ හා අතන්නතර මතක් වෙච්ච ටිකනේ ලියලා තියාගත්තේ. ඉතින් ඒක අරගෙන අපි දැන් බුදුහාමුදුරුවෝ නියෝජනය කරන්න හදන වෙන එකක් නැති නිසා වෙන දෙයක් නැති නිසා අපි ගන්නවා. නමුත් හොඳට මතක තියාගන්න ප්‍රඥප්තිය. 84000ක් ධර්මස්කන්ධෙම ප්‍රඥප්තිය. අපිට ඒ තුලින් යන පණිවිඩය අවශ්‍ය කරන්නේ. කොයි වචනින් කියනද පාලියෙන්ද කියන්නේ සංස්කෘතයෙන්ද කියන්නේ ඒකනේ වැඩගත් වෙන්නේ මොකද්ද බුදුහාම බෙන්නේ බුදුන් කියන අතහැරලා දාපන් කියන්නේ. කියවියම් බලපන්, අයවියම් බලපන් කියලා කොට ගහගන්න එක නෙමෙයි. ඉතින් මොකක් හරි අල්ලන දෙයක් අහුවෙච්ච දෙයක් අරගෙනයි ඒකේ ක්ෂේමයෙන් බලන්න ඕනේ. ඒක අතහැරලා බෑ. මොකක් හරි තමන් ප්‍රසිද්ධ දෙයක් ගන්න කමතහනක් ගන්න. අරමුණක් ගන්න ඒක හොඳට බලන ඡය වෙන හැටි. ඒක තමයි හැමතැනම තියෙන්නේ. තමන්ට ඉදිරියපත් වෙන තමයි තමන්ගේ උරුමේ. උරුම දේ ගන්න ඇරෙන් කණු ලෝකෙම ඉර ගන්න බෑ අපිට. ඒක සරුවච්ච වෙන්න නම් ඕන නිවන් දකින්න ඕනේ. අපි භාවනාවේදී කමඨහන යොදා ගන්න කමඨහන කමඨහන කමඨහන ඒකේ අපි වැයවීම බැලිම වගේ දේවල් නෑ ඇත්තටම වැයවීම බලන දසින් නෙවෙයි බලන්නේ ඉස්සෙල්ලා කමටහන අල්ලනවා අල්ලලා හට ගැනීම බලන්න කියනවා එතකොට බුදුහාමුදුරුවෝ කියනවා හට ගැනීම සහ පැවතීම දකින්නවනම් වැයවියාමකට බලන්නේ නැතුව ඉන්න බෑ වැයවීම බලන්න ගත්තොත් එම කවුරුත් එන්නේ නෑ භාවනා කරන්න මොකද වැයවීම බලනවා කියන්නේ නාස්තියක් නේ මම කියන කමටහන බලපන් ආශාසය බලපන් ඒකල ආශාසය හට ගැනීම බලපන් හට ගැනීම සහ ආශාසය දැකපේකනට වැයවීම නොබලා ඉන්න බෑ ඒක බුදුහාමුදුරුවෝ දන්නවා මේ ටිකට දීපු ගමන් අරුටාට නොබලා ඉන්න බෑ. ඒක බුදුහාමුදුරු යන්න පැත්ත කරලා සේවනෝට ගින්දර දීලා ඈතට ගල් වෙඩියෝ කියලා හැංගිලා ඉන්න බුදුහාමුදුරු ගහක් ඇතුලේ. ඩෝං ගාරකටයි තේරෙන්නේ මේ ගමන ගිහිල්ලා තියෙන්නේ ඩෝං එකට තමයි. ඔය ඩෝං එක කියන්නේ. බුදුහාමුදුරු පැත්ත කරනවා ඒ යා නිවන් දකින්නට බුදුහාමුදුරු. ඉදීපත්තු කරලා සේවනෝලදී චෝස් ගාගෙන යනකොට පොඩ්ඩකට පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඒ නිසා බුදුහාමුදුරු මුලයි මැදයි විතරයි පෙන්වන්නේ. අග ඒ මනුස්සයා දකින්න දකින්න බුදුහාම දන්නා න්‍යාය ධර්මයක්. අරකට පොඩ්ඩක් තල්ලුවක් දෙනවා. නැද බලපං මුල බලපං. ඒක තමයි පච්ච පරිග්‍රහ ඥාන, නාම රූප ඥාන ඥාන. ඒකවල සම්මසනේ සිද්ධ වෙනවා. ඒකවල බුදුන් සරණ මගේ කෘත්‍යය අමාරයි. එයාම තමයි තුන්වෙනි කොටස දකින්න තුන්වෙනි කොටස තමයි ඡේවීම. ඒක නිසා අනිකාගම් වල තියෙන ආස්තික පැත්ත. බුදුන්ස පෙන්නන්නේ නාස්තිකත්වයක් හැබැයි පෙන්නන්නේ ආස්තිකත්වය හරහා මම දැන් මුලයි පෙන්නන්නේ. වෙනකොට හග නොබල ඉන්න බෑ. අනේ ඒ න්‍යාය ක්‍රමය වෙන කිසිම ශාස්ත්‍රඥාචනමක් පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරන්න බෑ. මොකද ඒගොල්ලන් ඕනලා තියෙන්නේ මනුෂ්‍ය රවට්ටන්නේ. බුදුරජාණන් රවට්ටන්නේ නෙමෙයි. ඡේවීම, ඡේවීම වශයෙන් දැකීම, නිරෝධය පෙන්වන්නයි බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ අපේ දිනදා ජීවිතයේදී මේ සංඥාවත් අපිට එකරමයි මේ ගොඩක් ගැටෙන්න වෙන්නේ. අපි සංඥාව දකින්න ඕන අනිත්‍ය මෙනෙහි කිරීම නිසා. අනිත්‍ය තුළින් අපි සංඥාව පහණය කරනවා. අනිත් සංඥාවට තියෙනවා නිච්ච සංඥා අනිච්ච සංඥා කියලා දෙකක්. ලෝකේ පවතින නිච්ච සංඥාව හරහා බුදුහාමුදුරුවෝ අපිට ගිරිමානන්ද සූත්‍රය කියනවා අනිච්ච සංඥා වඩන්නේ කියලා. නිච්ච සංඥා හරහා තමයි ලෝකෙ ධනුව පැතිරෙන්නේ. ලෝකෙ ජීවනව පැතිරෙන්නේ. ජාතිය භෝකිරීම පවතින්නේ. අභිවර්ධනය පැතිරෙන්නේ. නව නිර්මාණ ඔක්කොම ඉන්නේ නිච්ච සංඥාව හරහා. අපි බුදුන් කියනවා ඒ හැම නිත්‍ය සංඥාම අනිත්‍ය සංඥාන් කෙලවර වෙනවා. ඒ පතන හැම කෙනාටම බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා ඌව කෙලවට කමන්නේ. හැබැයි මතක තියාගනි අනිත්‍ය සංඥාව වඩන්න. අනිත්‍ය සංඥා දස සංඥාවල ඊර්මානද සූත්‍රය අපි මේ පිළ කියනෝට කියන්නේ අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ඒ අනිත්‍ය සංඥාවම මිනිස්සුෙකුට ලෑන්ඩ් මයින් එකක්. අපි මේ කරගෙන යන හැම වැඩේම යට තිබ්බ ලෑන්ඩ් මයින් එකක් වගේ ප්ලෑන මේ කරන මොන සැලසුමක් ඉවර වෙනවා. ජේතවනාරාමෙත් කොච්චර අසුආදාරක් එකක් දුන්නත් ඉවරයි. රාජා මේ මේ මේ මේ රාජගිරිය ඉවරයි. බුදුහාමුදුරුවෝ ඉවරයි. බොත් හදන හැම දෙයක්ම හද පංජල්ලෙමට පොට්ටමයි වැල්ලේ සෙල්ලම් හදන ගෙල්ලම් ගෙවල් වගේ ලස්සන හදුවට කමන්නේ නැහැ. මම හිතන්නේ නැරලා කාපම ඉවරයි. ඒකට හඬන්න එපා. කුමරු කුමරියන්ගේ වැලි සෙල්ලමක් මේ ජීවිතේ කියන්නේ. ඒක සෙල්ලම් පිටින් සෙල්ලම කියලා මම හැබැයි පස්සේ අනේ මගේ වැලි මාලිගාව ගන්නවා කියලා අඬන්න තරම් යන්නේ මේ අඬන්නේ නිච්ච සංඥාවේ. මේ වැලි බව දන්නේ, වැල්ලේ බව දන්නේ, මට අයිතිනියට බව දන්නේ, රැල්ල ගන්න බව දන්නේ නැත්තම් හෙටත් ගිහලා බලනවා අනේ මං අතපු වැලි මානිකාව නැති වුණා කියලා. ඉතින් ඒක සෙල්ලම් බව දන්නා ප්‍රශ්න නැහැ. හෙටත් හදන එකදී. ඒක කියන්නේ අනිච්ච සංඥාවෙන් වැඩ කරන්නේ. හැබැයි නැතුණා කියලා පශ්චාත්තාපේ නැහැ. නැතුණා කියලා ආතතියක් නැහැ. අරක නිච්ච සංඥාව තියෙනකන් තමයි දැවීම තැවිලි ධරත කියලා ගණන් කරන ධර්තේ එන්නේ නිච්ච සංඥාව හරහා. අපි දරුවන්ට දෙන්න හදන නිච්ච සංඥාව තමයි රක්ෂණ සාහිත්‍ය කියන්නේ. බැංකු ගිණුම් කියලා කියන්නේ. ඩෙන්ටිටි කාඩ් කියලා කියන්නේ. අනන්‍යතාවය කියලා කියන්නේ. පොරක්, ලාභ, සත්කාර, සම්මාන, සිලෝක කියන්නේ ඔක්කොම නිච්ච සංඥාවේ ඝන බහල විසිතයි. කියන එක නිවනින් නම් ඈතයි. ඒකට තමයි ලෝකේ දුවන්නේ. නිවනින් ඈත් වෙනවා. හැබැයි ඌ ඒ බව දැනගෙන බොල් වෙච්ච දේවල් බව දැනගෙන භංගුර දේවල් බව පාවිච්චි කරාට කෙලසෙන්නවයි කියලා හිතන්න එපා. දක්ෂයා කෙලසෙන්න ඕනේ නැහැ. යපාවිච්චි කරාට උණු ගැල්ලෙන් ගන්න වැඩි එකක් නැහැ. රතුන් කියන්නේ මාලිකාව කපන්න පුළුවන්. මේ දන භංගුරයි. ඔය අනිත් දවසේ යනකොට කැඩුනායි කියලා ප්‍රශ්නයක් නැහැ. කැටකිරිලි තමන්ගේ කූඩුවට එනකොට කූඩුව පොඩ්ඩක් හරි හෙලිලා තිබුණොත් එහෙම ආය දරුවගෙන අපේක්ෂාවක් නැතිලු. දරුවන්ට කැම ගන්න යන්නේ මේ මේ සෙල්ෆෝන් එක අරගෙන නෙවෙයිනේ. දරුවන්ට සෙල්ෆෝන් කියන්නේ අපේ අම්මේ මෙන්න කවුරු රේලුවෙක් ආවෝ කියන්න බෑ. ආවා රේලුවෙක් කෙනකිලි මොනව කරන්නේ? අපව එලකොට ඇතින් බලනකොට කූඩු හරියට තියෙනවද කියලා එහෙනම් යනකොට දරුවෝ කෑ ගන්නව හැනෝ නෑනේ. කිසිම තැනක අයිතිවාසිකම් සටන් පිළිබඳව කැටගිරිලා නඩු දාලා තියෙනවා දැකලා තියෙනවා. මානව අයිතිවාසිකම් කොමිසමේ මම මෙච්චර ලස්සන හදපු ස්වභාවික කැදැල්ලත් විනාශ කළා මගේ දරුවොත් විනාශ කරා මේ රිලවා මරන්න ඕන කියලා නෑ. ඔය යා යන්නේ අනිච්ච සංඥාවේ. එනකොට තිබුණොත් කැදැල්ල කැදැල්ල විදියට හොඳයි. තිබුණ නැත්තම් අඬනවා ඇහිලා තියෙනවද අපිට? අඬනවා ඇති ගැට කෙරිලා යන ක්‍රමයට අපිට සංඥා ක්‍රොස් වෙන්නේ. ඒක ඊගා කුරුල්ලෙක් හොයන ගිහලා ඉතුරු ඇටි කරගන්න. අපි එම නෙවෙයි අපි ගෙදර එනකොට දැන් කැනඩාවේ ඉන්න මිනිස්සු කියන කතාවක් කැනඩාවේ තුනක් අනිශ්චිතයිලු. එකක් ජොබ් එක. අනේ වහිනව නැද්ද කියන එක. අනිත් එක ගෙදර ගෑණි. ගෙදර එනකොට කැබිනට් එකට මගුල් ෆොටෝ එක තිබ්බොත් ෂුවර් ගෑණි ගේ ඇතුලේ ඉන්නවා. මගුල් ෆොටෝ එක බිම දාලා තිබුණා තිබුණා කඩලා තිබුණොත් ආය මොනවාකට හොයන්න බෑ ගිහිල්ලා. උන් ඊයකින් හරි අනිච්ච සංඥාවක් වටනවා අපිට වැඩි. අපි තමයි මේ ගෙදර ගෑනේ ගෙදර එනොත් ඒකක් හදා නින්න ඕනේ කියලා නිච්ච සංඥාවෙන් ඉන්නේ. මේ කියන්නේ ලංකාවෙන් ගිය කැලලකාරය. කණ්ඩායම මිනිස්සු නෙවෙයි. ජොබ් එක ෂුවර් නෑ යනකොට තියුණා මොකද රිෆෝමේෂන් කියලා එකක් කරනවා. පස් කරලා. ඒක කාර් එක හැමදාම කුඩයක් තියෙනවා. මම ඇයි කුඩයක් කරුවා? අනේ සාංශ පිස්සු කතාන්නේ මේ ලෝකේ තුනක් විශ්වාස නැහැ. කොයි වෙලාවෙ වෛද්‍ය විශ්වාස නැහැ. උපහාසය තිබුණත් ඒ නියුමෝනියා කාර්යය ඒ නිසා කුඩයක් තියෙන්න ඕනේ කියලා. හරි ඒතරි ගෙදර ගෑණි ෂුවර් නෑ. ඒකවල මගුල් ෆොටෝ කැබිනට් එක වල තිබ්බොත් ආ ඩාලින් කියන්නේ යන්න පුළුවන්. කැමු මගුල් ෆොටෝ එක බිම ගහලා තියෙන දැක්කොත් කැටගරිලි අර කූඩු ඈතෙන් කඩලා තියෙන දැක්කා වගේ තමයි එන්නේ. යන්නේ ගිහිල්ලා. ගාලල්ල. මොකද ඕන තරම් ගෑණි වෙනවා. මේ නිත්‍ය සංඥාව හරහා යනකොට තමයි මේ දික්කදාත නඩුයි ෆ්‍රස්ට්‍රේෂන් අනම්මනම් තේරෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඒක ඒක ආදර්ශවත් ජීවිතයක් කියලා. නමුත් බුදුරජාණන්සේ පෙන්නන සංඥාවේ තියෙන මේ නිච්ච අනිච්චකම රූප වේදනා වලට වැඩිය හරිම විචිත්‍රයි. ඒක තමයි නව කතාවක අපිට පෙන්වන්න ලබන්නේ. චිත්‍රපටයේ චලන චිත්‍ර කියලා කියන්නේ චලන චිත්‍ර කියලා. අපි නිශ්චල ඡායාවට චලන චිත්‍ර බලන්න කැමති මොකද ඒක ඉක්මනට වෙනස් වෙනවනේ. නමුත් ඒකේ තියෙන අනිත්‍ය හරහා තමයි සෙල්ලම යන්නේ. ඉතින් මේක අල්ලගෙන තැවෙන්න එපා. මේ අවිචි නැති දෙයක් අල්ලගෙන තැවෙන්න එපා. තැවීම නම්බුකාරකමක් නෙවෙයි. හැබැයි නොතැවෙනවයි කියලා ඉවරලා බීලා නටන එකක් නෙවෙයි මේක කියන්නේ. බීලා නොතැවෙන එක නෙවෙයි මේ කියන්නේ. ප්‍රකෘති මනසික. ඒකයි වීරත්වය කියලා කියන්නේ. නැත්නම් ගෝණි තරම් දේවල් තියෙන අපිට මත් වෙන්න අඬව ගන්න පුළුවන්, පත්‍රයට ලියන්න පුළුවන්, බොන්න පුළුවන්, කුඩු ගහන්න පුළුවන්, දූර්ත වැඩ කරන්න පුළුවන්. ඒක නෙමෙයි බුදුන් කියන්නේ මේ ඔබ දන්නවනම් මේක අනිවාර්යයෙන්ම කැඩෙන එකක් කියලා. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙන්ගියදා ගෙත කිනිලා තවෙන්නේ ගේ හදපන් කැඩෙන බව දැනගෙන ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඒ නිසා සංඥාවේ තියෙන නිච්ඡානිච්ච භාවය කියන එක වංචනික ධර්මවල විදර්ශන උපක්ලේශවල සූක්ෂමම කැලේ ඒක හොඳටම දැනගන්න ඕන හොඳ ඇඩ්වර්ටයිස්මන්ට් කෙනෙක්, ඇඩ්වර්ටයිසර් කෙනෙක් වෙන්න. හොඳට පොලිටික්ස් කරන්න. හොඳට රෙටොරික් ටෝක් එකක් දෙන්න. කෙනෙකුට කතා කරනකොට හරියටම sannivedana වෙන්න නම් සංඥා ටික අල්ලන්න ඕනේ මේ අකට ගහන්න ඕනේ මෙතෙන්යි කියලා තේරෙනවා. එයාගේ එයාගේ චරියමයි අල්ලන්න තියෙන්නේ. බුදුන්සේ පර්ෆෙක්ට්. හරියට හිත බලලා ඇනේටම ගහනවා ටක් ගන්න. පිටකත් ඒ වගේ කේල් ගහට කොට කොට ඉන්නේ නැහැ. මොකද බුද්ධාංශ කියන්නේ ඉස්සලා කල්පනා කරලා බලනවා කලේ පුණින් නමලද නැද්ද තියෙන කියලා. අපි වගේ නෙමෙයි. මේ සංඥාව වශයෙන් හොඳටම ඒ ශිල්පී දක්ෂයි බුදුහාමුදුරුවෝ. හොඳයි අපි විනාඩි 30ක් විතර කාලය අරගෙන තියෙනවා. ඒකට ආසන කාලයක් අරන් තියෙනවා මේ සාකච්ඡාව සඳහා. මම හිතන දවසට අද ඇති කියලා ප්‍රශ්නත් නැහැ. ඒ නිසා අපි මෙතනින් එක්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ අපේ සතිපතපාතර ධර්මදේශනා නිමාව සටහන් කරනවා. ittavatajanammehi sambetam punya sambetam sabbhe devanumodantu sabba sampatti siddhya ittavatajanammehi sambetam punya sambetam sabbhe bhutanumodantu ittavatajanammehi sambetam punya sambetam සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදංගෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සංසමාගමෝ හෝතු යාව නිපායපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදු සතං සමාගමු තුඤ්ජාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු තුඤ්ජාව නිපානපත්ත්‍ය සාදු සාදු